සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අපි ආරම්භ කරනවා අද 2020 වර්ෂයේ ජූනි මාසේ පොසොන් මාසේ 11 වෙනි බ්‍රහස්පතින්ද දවස ශ්‍රී ලංකා වේලාවෙන් සුපුරුදු පරිදි අපි උදෑසන 6 සිට 8 දක්වා කාලය මේ සඳහා අප වෙන් කරගෙන තිබෙන්නේ වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර තිරසය එකතු වෙන්නේ පූජනීය ස්වාමීන් වහන්සේලා මේනින් වහන්සේලා ඒ වගේම අපේ ගිහි කල්යාණ මිත්‍ර පිරිස හැම දෙනාම අපි ඊටාම කරුණාවෙන් ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා පළමුවෙන් අපි මේ ධර්ම මාර්ගයේ මේ උතුම් ප්‍රතිපදාව අප්‍රමාණ කරුණාවෙන් අපට දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ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 අපි මේ අනුගමනය කරන උතුම් ආර්ය ප්‍රතිපදාව වඩාත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශයක මාර්ගෝපදේශයන් තමයි අපි අවධානයට යොමු කරගෙන සිටින්නේ. ඉතින් අපි මීට පෙර කරපු සාකච්ඡා මාලාවල් ඔබට මතක ඇති මම හිතන බොහෝ දෙනෙක් ඒවට සහභාගී වුණා, එහුම්කන් දුන්නා. ඒ වගේම නැවත නැවත ශ්‍රවණය කිරීමත් කරනවා. මුලින්ම අපි විපස්සනා නමින් සාකච්ඡා මාලාවක් අපි කරගෙන ආවා. ඊට පස්සේ සප්තවිසුද්ධි සාකච්ඡා මාලාව කරා. ඊට පස්සේ පටිපදා නමින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳ එය වැඩිම පිළිබඳව සාකච්ඡාවක් අපි යෙදුණා. ඉතින් අපි පෙරේද වෙනකොට ඒ සාකච්ඡාව කිසියම් නිමාවකටපත් කරලා ඊයේ දවස අපි හමුුනේ නැහැ. නැවතත් අද සිට මුණ ගැහෙන්න අපි තීරණය කරගත්තා. ඒ අනුව අපිට යෝජනා කෙරුණා අපේ යෝගීන් අතරින්ම වඩාත් සුදුසුයි සතිපට්ඨාන දේශනාව ඔස්සේ භාවනාව ප්‍රායෝගිකව කරගෙන යන ආකාරය පිළිබඳව කිසියම් ආකාරයක මඟ පෙන්වීමක් කරනවා නම් වඩා සුදුසුයි කියලා. ඇත්තට මේ සතිය පිළිබඳ කාරණයක්මයි මමත් හිතාගෙන හිටියේ ඒ පිළි ඒ ප්‍රතිපදාව තවත් අනුපිළිවෙලකට මේක සාකච්ඡා කරගන්න. ඒ අනුව ඒ යෝජනාවට මමත් බොහොම සතුටු වුණා. මමත් ඇත්ත වශයෙන්ම දැනට භාවනා පුහුණුව මගේ පෞද්ගලික අත්දැකීමත් මම භාවනාවට යොමු වුණේ මේ සතිපට්ඨානයේ තුලින්. ඒ වගේම මම අනිත් ඇත්තන්ට බණ භාවනාවට උපදෙස් දෙන අවස්ථාවන් තිබෙනවා. ලංකාව වෙන එක් ස්ථානවල විහාරස්ථාන, භාවනා මධ්‍යස්ථාන, පොදු ස්ථානවලට අපි ගිහිල්ලා බණ භාවනා කරන්න උනන්දුව තියෙන ඇත්තන්ට අපි ඒ සඳහා මඟ පෙන්වීම කරනවා. ඒ හැම වෙලාවකම මම තෝරාගන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය තමයි. ඒ ඒක හුඟක්ම ප්‍රායෝගිකයි සතිපට්ඨාන දේශනාව බුදු පියාණන් වහන්සේ පටන් ගන්න ඒකායනෝ මග්ගෝ කියලා. මග්ගෝ කිව්වේ මේ නිවනට යන නිවනට නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙල මාර්ගය කියන එකයි. ඒකායනෝ කියන pāli වචනයේට නොඑක අය නොඑක අර්ථකතන දීලා තියෙනවා. නමුත් මම ඒකට අර්ථකතනේ සපයන්නේ ඊට කෙටි සහ පහසු මඟ කියන එකයි. ඒකායන ඒකායන කියන වචනෙට හුඟ දෙනෙක් අර්ථකථනය සපයලා තියෙන එකම කියන අර්ථේ නමුත් එකම කියන අර්ථයේ දීම සඳහා pāli භාෂාවේ වෙනත් පද තිබෙනවා ඒකායනෝ කියන වචනේ යෙදෙන්නේ නැහැ එකම කියන අර්ථේ ඒක නිසා කෙටිම සහ පහසුම මඟ කියලා කිව්වොත් හරි අනිත් එක සතර සතිපට්ඨානය අපි නිකන් කියවලා බැලුවත් දැනුමක් හැටියට ලබා ගැනීම සඳහා කියවල බැලුවත් අපිට පේනවා ඒක පරිපූර්ණයි කියලා. අනේ සියලු කාරණා බුදුරජාන් වහන්සේ නිවන නිවන් නිවන් මගේදී නිවන් සාක්ෂාත් කිරීම සඳහා දේශනා කරපු බොහෝ කුසලතා එහි අන්තර්ගතව තිබෙන බව. ඒක නිසා වඩාත් අවසරයි මේ ඔබ වහන්සේගේ මයික්‍රොෆෝනයෙන් ශබ්දයක් එනවා කියලා අපිට අනිත් දුකින් දැනෙනවා. එතකොට ඒකායනෝ කියන වචනයට අපි දෙන අර්ථය කිටි සහ පහසු කියන එකයි සතිපට්ඨාන දේශනාව අපි දැනුමක් හැටියට කල්පනා කරලා ඒ විදිහට බැලුවත් මම කිව්වේ මෙහි බොහෝ කරුණු අන්තර්ගතයි කියලා. ඉතින් ඒක නිසා අපි සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡා මාලාව ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම අපි හුඟක්ම මේ භාවනාවට ආදුනිකයි කියලා හිතාගෙන තමයි අපි මේ සාකච්ඡා මාලාව කරගෙන යන්නේ. එතකොට ඒකෙන් එක පැත්තකින් මේ ප්‍රතිපදාවට මේ වැඩපිළිවෙලට අලුතෙන් ආපු ඇත්තන්ට ලොකු මඟ පෙන්වීමක් වෙයි. ඒ වගේම අපි මේ ගමනේ බොහෝ දුර ආපු ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ටත් උපකාරයක් වෙයි. නැවත පුනරීක්ෂණයක් පුනරීක්ෂණයක යෙදෙන්න අවස්ථාව ලැබෙයි. අනිත් කාරණේ මේ බණ භාවනා අනිත් ඇත්තන්ට කියලා දෙන ඇත්තොත් ඉන්නවා මේ අතරේ. මම දන්නවා හුඟක් එහෙම තමන් යන ගමනට අනිත් අය එකතු කරගන්න කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කටයුත්තේ යෙදී සිටින ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ටත් ගුරු උපදේශයක් ගන්න පුළුවන් මේ සතිපට්ඨාන සාකච්ඡා මාලාව තුලින්. අපි සාමාන්‍යයෙන් අපි කළ පුරුදු දේ ඵල පුරුදු දේ තමයි අනිත් එක්කනට කියලා දෙන්නේ. ඒකෙන් ප්‍රතිඵලයක් අරගෙන තමයි ඒකයි සාසනීය ක්‍රමේ යම් කිසි දෙයක ප්‍රතිඵලයක් ගන්නෙ නැතුව හුදු දැනුමෙන් විතරක් අනිත් අයට කියා දෙන සිරිතක් නැහැ සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයේ. වෙනත් භාෂා ශාස්ත්‍ර ඉගැන්වීමේදී නම් එහෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ කටයුත්ත සමාජගත කළේ තවත් කෙනෙකුට කිව්වේ අර 59 මේ ධර්ම ප්‍රතිපදා නැත්නම් ධර්ම ප්‍රචාරණේ යොදන අවස්ථාවේ පළමු 59 නෙමෙයි 69 මේ තෙන්දී උන්වහන්සේ පළමුවෙන් කීවේ මහණෙනි නුඹලාත් මමත් දැන් නිදිලා ඉන්නේ. සුමුත්තාමයන් කියලා. අපි දැන් නිදිච්චයි. ඒ කියන්නේ දැන් මේ ප්‍රතිපදාව තුල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් ඒ වන විට උන්වහන්සේගේ දේ සාක්ෂාත් කරගෙන හිටිය අර අනිත් ඇත්තොත් පස්වග භික්ෂූන් ඒ වගේම අර අනිකුත් 69 වෙන්න සම්පූර්ණ වෙච්ච ඇත්තොත් ඒ වෙනකොට මිදිලා හිටිය. සුමුත්තාමයන් තේන ඒ කෙලෙස් වලින් මිදුණා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ එතන මුලින් දක්වලා තියෙනවා. එහෙමනම් දැන් අපි මේක අනිත් අයටත් කියමු අනිත් අයටත් පැහැදිලි කරලා දෙමු කියලා. ඒක නිසා අපි නිතරම මේ අනිත් තව කෙනෙකුට මේ මාර්ගය පෙන්වා දීමේදී අපි හුඟක්ම සැලකිලිමත් වීම හොඳයි. තමන් මේ ප්‍රතිපදාව අනුගමනය කරලා ප්‍රතිඵලයක් සහිතව තව කෙනෙකුට කියලා දෙනවා නම් ඒක හුඟක්ම හොඳයි. අපට උනත් අපේ ගුරුවරු දැඩිව අවධාරණය කළ කාරණයක් ඒක. භාවනාව පොතෙන් උගන්වන්න යන්න එපා කියලා. ඉතින් මට මතකයි අපේ මගේ අධ්‍යාත්මික ගුරුවරයා මේ පැත්තේ කටුරුන් දිඥානන්ද හඳුර. ඉතින් උන්වහන්සේ පහන් කණුවේදී මම අනන්ත වාරයක් මුණ ගැහිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ අවවාදේ මට කළ ආයස්මතුන් මේක කරන්න. කරලා තමන්ගේ ප්‍රතිඵලය තමන් ළඟ තියාගන්න. එච්චරයි අවශ්‍ය. ඒක තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒක කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න. හැබැයි තමන් එකතු කරගත්ත දෙයක් තියෙන්න ඕන තව කෙනෙකුට දෙන්න ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීපු අවවාදයමයි ඒක උන්වහන්සේත් අපිට දුන්නේ. ඉතින් අපි සියලු දෙනාම මේ අවවාදයේ මත පිහිටා කටයුතු කිරීම තමයි සුදුසු වෙන්නේ. ඒක නිසා පළමු කොට මේ ප්‍රතිපදාව තම තමා විසින් අනුගමනය කොට සාක්ෂාත් කරගත යුතුයි. අනතුරුව අපි මේ අනිත් පැත්තන්ට කියා දීම සුදුසු. කොහොමදත් ශාසනය ඉදිරියට පැවැත්විය යුතුමයි. තව කෙනෙකුට මෙය තේරුම් කරලා දීම අවශ්‍යයි, කියා දීම අවශ්‍යයි, හුරු පුරුදු කිරීම අවශ්‍යයි, මඟ පෙන්වීම අවශ්‍යයි. එහෙම නොකළොත් ශාසනය ඉදිරියට යන්නේ නැහැ. බුදුරජාන් වහන්සේත් අපට දේශනා කරලා තියෙන ඔය මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මග දේව නැත්නම් මකා දේව කියලා සූත්‍රයක් රාජ වර්ගයේ ඉතින් එහිදී බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මාකෝතේ ඉමස්මින් මාකෝතේ ආනන්ද ඉමස්මින් ධම්ම වේනේ අන්තිම පුරුෂ අහුවත්ත කියලා. අන්තිම කියන්නේ දන්නවනේ ඒක සිංහලෙනුත් අපි අන්තිම කියන pāli වචනයමයි පාවිච්චි කරන්නේ. අන්තිම කියන්නේ අවසානය කියන එකනේ. එතකොට මා අන්තිම පුරුෂ අහුවත් කියන්නේ මේ ශාසනික ප්‍රතිපදාවේ අන්තිම කෙනා වෙන්න එපා කියන එක දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රය කියවුවාම ඒකේ පුරාණ කතාවකුත් සඳහන් කරලා මේ පටිපදාවක් දේශනා කරලා අපිට කියලා තියෙන මේකේ අන්තිමය වෙන්න එපා එතකොට ඒ අනුව අපි මේක සාක්ෂාත් කරගත යුතුයි. ඒ වගේම තව කෙනෙකුට කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මග, මේ පටිපදාව, මේ ආර්ය ප්‍රතිපදාව නිවෙන මග පැහැදිලි කර දිය යුතුයි. ඒක නිසා මේ සතිපට්ඨානය පිළිබඳ අද සිට අප ඉදිරියට ගන්න මේ සාකච්ඡා මාලාවේ අර අනිත් පැත්තන්ට මඟ පෙන්වීමක් කරන්නත් සමහර ඇත්තන්ට මේක දායක වේවි උපකාරී වේවි. ඉතින් ඔන්න ඔය කරුණු සලකලා ඔය ප්‍රධාන අරමුණු තුන එනම් මේ ධර්ම මාර්ගයට ආධුනික ඇත්තන්ට මුල සිට වගේ මේ ධර්ම මාර්ගය ඉතා කෙටියෙන් පහසුවෙන් අනුගමනය කරගෙන යන්න උදව්වක් හැටියට. ඊළඟට දෙවනුව මේ ධර්ම මාර්ගයේ යන ඇත්තන්ට නැවත පුනරීක්ෂණය වීමට. ඒ කියන්නේ තමන් යන ප්‍රතිපදාව නැවත පුනරීක්ෂණය වෙන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂණය කරගන්න පුළුවන් තමන් මේ යන ගමන හරිද ආදී වශයෙන් අඩුපාඩු තවත් තියෙනවා නම් තවත් ඒව සකස් කරගන්න මෙතන මේ සාකච්ඡා මාලාව අපට උපකාරී වෙයි. ඊළඟට තුන්වෙනි කාරණේ මම අන්තිමට කිව්ව කාරණේ මේ තවත් කෙනෙකුට පැහැදිලි කර දීමේදී වඩාත් निराවුල්ව වඩාත් පැහැදිලිව මේක කියලා දෙන්න අපිට මේකෙන් උපකාරයක් වෙයි. ඉතින් ඔය ආදී කරුණු සැලකිල්ලට අරගෙන තමයි අපි මේ සතිපට්ඨාන දේශනාව මූලික කරගෙන මේ සාකච්ඡා මාලාව කරන්නේ. පළමුවෙන් මම කැමති මේ සතිපට්ඨාන දේශනාව පිළිබඳව යමක් පැහැදිලි කරන්න. සතිපට්ඨාන සූත්‍රය මේවා පරිශීලනය කරන්න දැන් ඔබට පහසු ක්‍රම තියෙනවා විශේෂයෙන් අන්තර්ජාලය පරිහරණය කරන ස්ථන්ට. බොහොම පහසුවෙන් මේවා දැන් පරිහරණය කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට pitaka.lk කියන වෙබ් පිටුවට ගියොත් අපිට එතන pitaka.lk මගින් ඇතුළත් කරලා තියෙන ත්‍රිපිටකයක් තියෙන. ඒ වගේම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවත් ස්කෑන් කරලා වෙනමම ඇතුළත් කරලා තියෙනවා. එතකොට දෙකම පරිශීලනය කරන්න පුළුවන්. මොකද මේ දෙකේ සමහර වෙලාවට පරිවර්තනවල යම් යම් පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. මේ උදාහරණයක් හැටියට මම ඒක කීප තැනකදී දැක්ක මේ ජායි කියන වචනේ. ජායි කියලා බුදු පියාණන් වහන්සේ නිතරම පාවිච්චි කරන්නේ මේ ප්‍රතිපදාවේ තවමත් යෙදී සිටින්න. සාමාන්‍යයෙන් ජායි කියන වචනේ සාතන් වහන්සේ ගණනය වෙන්නේ නැහැ. ඒක තමයි අයිති වෙන්නේ. එතකොට තාම ප්‍රතිඵලය පරිපූර්ණ වශයෙන් නොලැබුණා. එතකොට ඒක මේකේ පරිවර්තනය කරලා තියෙන්නේ ප්‍රතිඵලය ලැබුව කියන අර්ථයෙන් ධානලාභියා කියලා පරිවර්තනය කළා තියෙනවා. බුද්ධ ජයන්තියේ එහෙම පරිවර්තනය කළා නැහැ බුද්ධ ජයන්තිය හරියට පරිවර්තනය කළා තියෙනවා. යායි කියන වචනේ එතන පාවිච්චි කරලා තියෙන්නේ. මේ මග යන්න තවම. ඒ වගේ සමහර වෙලාවට අපිට හමු වෙනවා පරිවර්තන දෝෂ ඇතැම් වෙලාවල් වලට තියෙනවා. ඒකේ හරිම අර්ථය ග්‍රහණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ඒවා මේ මේ අන්තර්ජාලයට මේවම උදාහරණ නැත්තන්ට ඒ ඇත්තෝ කියලා තියෙනවා අපිට ඒව දන්නන්න කියලා. ඉතින් අපි ඒව දන්නවල හරිනෝ ඒ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒ ඇත්තෝ කියලා තියෙන ඒවා අපිට දන්නන්න කියලා. කොහොම කලාතුරකින් අපිට මේ හමු වෙනවා. ඉතින් ඒවත් ඒ අවස්ථාවල අපිට පැහැදිලි කරන්න පුළුවන්. කොහොම නමුත් pitaka.lk මට පේනවා දැනට වඩා පහසුකමක් තියෙනවා ඒකේ ත්‍රිපිටකය විශේෂයෙන් සූත්‍ර පිටකය හොඳින් අන්තර්ගත කරලා තියෙනවා. අනිත් පිටක තාම ඇතුළත් කරලා නැහැ. විනය සහ විධර්ම පිටක. නමුත් සූත්‍ර පිටකේ තමයි අපිට මේ ධර්ම මාර්ගය ඉතාම පැහැදිලිව අන්තර්ගත වෙලා තියෙන්නේ. විනය පිටකයේ හුඟක් විසුණාශේලාගේ පැවිදි ජීවිතයට අදාළ කරුණු කාරණා ඇතුළත් වෙලා තියෙන්නේ. අභිධර්ම පිටකය කියන්නේ ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙන්නේ. පශ්චාත් කාලීනව ලියවිච්ච. ඉතින් ඒක අත්‍යවශ්‍යයෙන් පරිශීලනය කිරීම අවශ්‍යයි කියලා මම නම් කල්පනා කරන්නේ නැහැ. ඒවා මම දාන්නේ අටුවා ග්‍රන්ථවල. ධර්ම විවරණ ග්‍රන්ථ හතක්. ඉතින් ඒවා පරිශීලනය නොකරට බරපතල ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව අපිට පුළුවන් හැම කෙනාටම පිටක.lk වලට ගියන් පස්සේ ඔය පරිවර්තන දෙකම තියෙනවා. බුද්ධ ජයන්තියක් තියෙනවා. ඒකත් බාගත කරගෙන පරිශීලනය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අන්තර්ජාලය තුල ඉඳිමින් පරිශීලනය කරන්නත් පුළුවන් දෙවිදියටම. ඔය දැනට තියෙන අලුත් තාක්ෂණික මෙවලම් වලින් මේවා පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේවා අන්තර්ගත කරලා තියෙනවා. දැන් පිටක.lk වල දකුණු පැත්තේ මෙනුවට පිවිසුනාම ඉතින් ඒකේ සඳහන් කරලා තියෙනවා මේ බාගත කරගන්න ආකාරය පවා ඒක උපදෙස් දීලා තියෙන ඔක්කොම සිංහලෙන් උපදෙස් දීලා තියෙන. ඒක නිසා ඒවා කරගන්න එක අපහසු නෑ. මහා ගොඩක් පොත්පත් පරිශීලනය කරගන්නවට වඩා ත්‍රිපිටක ග්‍රන්ථමාලා බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලා වුණත් මේ මිලදී ගත්තොත් රුපියල් 70000ක් විතර යනවා දැනට. ඉතින් ඊට වඩා බොහොම පහසුවෙන් මේ මේ දේවල් අපිට දැන් මේ කරන්න පුළුවන්. ඉතින් මේවා අන්තර්ජාලගත කරලා මේවා කර නැත්නම්ටත් අපි පින් දෙන්න ඕන. මහ උතුම් වැඩක්. පහසුවෙන් මේවා පරිශීලනය කරගන්න අවස්ථාව ලබා දීම පිළිබඳ. ඉතින් ওই මූලාශ්‍ර පරිශීලනය කරන්න පහසු ක්‍රමයක් මම ඔය මතක් කළේ. ඉතින් පොත්පත් tie නැත්නම් ඒව පරිශීලනය කරන්න බුද්ධ ජයන්ති පොත් වෙනත් සොයිස පරිවර්තන ආදී ඒවත් තියෙනවා. තවත් වර්තමාන විසුන් වහන්සේලාගේ පරිවර්තන හම් වෙනවා බටහිර ඇත්තන්ගේ පරිවර්තන හම් වෙනවා මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ පරිවර්තනයක් තියෙනවා බිකු බෝධි අපිට හම් වෙන හොඳ පරිවර්තනයක් ඉංග්‍රීසි පරිවර්තන සම්බන්ධයෙන් කල්පනා කරලා බැලුවොත් තවත් මේ පිළිබඳව ඉතින් සතිපට්ඨාන දේශනාවේ මම හිතන්නේ දීඝනිකායේ පරිවර්තනයක් තියෙනවද කියලා මට මතක නැහැ. සොයලා බලන්න වෙනවා. <coughs> ඉතින් ඒ වගේ අපිට මූලාශ්‍ර පරිශීලනය කිරීමත් අපිට කරන්න පුළුවන් මේ සාකච්ඡාවේදී ඒවට ඉඩකඩ තියෙන ඇත්තෝ අවස්ථාව තියෙන ඇත්තෝ ඒවා පරිශීලනය කරන්න පුළුවන්. මේවට අවශ්‍ය වෙනත් අප විසින් ලියන ලද උපදේශ මඟ පෙන්වීම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයට එකතු කරන්න. ඒවත් එතකොට කියවන්න පුළුවන්. එතකොට මේ සතිපට්ඨාන පිළිබඳව මූලික වශයෙන් සතිපට්ඨාන කියන්නේ සිහි නුවණ පවත්වා ගැනීම කියන එක. ඊටාම සරල පරිවර්තනය ඒක. සති කිව්වම එතනින් අන්තර්ගත වෙන්නේ සිහි නුවණ දෙක. සති සම්පජඤ්ඤ කියන කුසලතා දෙක මූලික වශයෙන් අදහස් වන්නේ. ප ဋ ාණ කියන pāli වචනයෙන් අදහස් වන්නේ පවත්වා ගැනීම, පිහිටුවා ගැනීම එළඹ සිටි ගතිය එළඹ සිටි ස්වභාවය කියන එක. එතකොට මේ සිහිනුවණින් යුක්ත බව තවත් හොඳට අපි මේක පරිවර්තනය කරගත්තු සිංහලෙන්. වර්තමාන මොහොතේ සිහිනුවණින් යුක්ත බව කියලා අපිට කියන්න පුළුවන් මේ සතිපට්ඨාන කියන වචනයට අපිට දෙන්න පුළුවන් හොඳම පරිවර්තනය. ඉතින් මේ පිළිබඳ උපදේශ ලබා දීම තමයි මේ මහා සතිපට්ඨාන දේශනාවලදී අපිට හමු වෙන්නේ. කොහොමද මේ කුසලතාවයේ වර්ධනය කරගන්නේ? කියන උපදේශ තමයි බුදු පියාණන් වහන්සේ ලබා දෙන්නේ. ඉතින් සතිපට්ඨාන සූත්‍ර දෙකක් අපිට මුණ ගැහෙනවා. එකක් තමයි සවිස්තර දේශනාව සූත්‍ර පිටකේ දීඝනිකායේ මහා වර්ගයේ නවවැනි සූත්‍රයේ හැටියට අන්තර්ගත වෙලා තියෙන මහා සතිපට්ඨාන දේශනාව. ඊළඟට මේ සතිපට්ඨාන දේශනාව මජ්ක්‍ධිම නිකායෙත් අපිට හමු වෙනවා. මජ්ක්‍ධිම නිකායට ගිහිල්ලා බැලුවත් ඒත් හමු වෙනවා. ඊට පස්සේ සංයුත්ත නිකායට ගියාම සතිපට්ඨාන සංයුත්තයක් හම්බ වෙනවා. එතකොට ඔය නිකාය පහෙන් දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර බුද්ධක කියලා නිකාය පහක් අපේ සූත්‍ර දේශනා පිළියෙල කරද්දී අර පළවෙනි ධර්ම සංගායනාදී මහරහතන් වහන්සේලා මේ බුද්ධ දේශනා පිළිවෙලකට සකස් කෙරුවානේ. ඒ සකස් කරද්දී බුද්ධ දේශනා සූත්‍ර ක්‍රමයට සකස් කරලා ඒවා ගොනු කරා ගොනු. ඒකට ගොනු පහක් අපිට හමු වෙනවා. දීඝ මජ්ක්‍ධිම සංයුක්ත අංගුත්තර කුද්දක කියලා. එතකොට ඒ ගොනු පහේ පහෙන් තුනකම සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුළත් වෙලා තියෙන. ඊට ලබා දීපු උපදෙස්. ඉතින් දීඝනිකායෙත් මජ්ක්‍ධිමනිකායෙත් සංයුත්තනිකායෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අනිත් ඒවායිත් යම් යම් ප්‍රමාණයෙන් නැතුව නෙමෙයි. අංගුත්තරනිකාය බුද්ධනිකායෙත් තියෙන. විනය පිටක අභිධර්ම පිටකවලත් මේවා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. අභිධර්ම පිටකේ මුගක් වෙලාට උත්සාහ කරලා තියෙන මේ ගැන විවරණ සපයන සමහර තැන්වල ඉතින් කොහොම නමුත් අපි මේ මේ සාකච්ඡාවේදී අපි මාර්ගෝපදේශනය කරගන්නේ ඉදිරියෙන් තියාගන්නේ දීඝනිකායේ මහා වර්ගයේ නවවැනි සූත්‍රයේ හැටියට අන්තර්ගතව තිබෙන මහා සතිපට්ඨාන දේශනාව. මහා සතිපට්ඨාන සුත්තං කියලා පාළියෙන් ඒ සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ සූත්‍ර පිළිබඳවත් යමක් කියන්න ඕන මේ සූත්‍ර පාලි භාෂාවෙන් සුත්තං කියලා සඳහන් වෙන්නේ මේ කිසියම් ආකෘතියක්. සූත්‍රයක් කියන්නේ ආකෘතියක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය চিරාක් කාලයක් පවත්වාගෙන යාම සඳහා කිසියම් වැඩපිළිවෙලක් පළවෙනි ධර්ම සංගායනාව කියලා අපි ඒක හඳුන්වන්නේ. ඒ වැඩපිළිවෙල මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා ශාසන ඉතිහාසයේ අපිට ඒව පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. එකතු වෙලා සකස් කෙරුවා. සංරක්ෂණ වැඩපිළිවෙල. මේවා දිගු කාලයක් පවත්වා ගැනීම අවශ්‍ය නිසා. එතකොට මේ 500 නමම බුදු පියාණන් වහන්සේ සියසින් දැක උන්වහන්සේගෙන් මාර්ගෝපදේශන ලබාගෙන නිවන සාක්ෂාත් කරගත්ත ඇත්තෝ හැටියටයි අපිට වාර්තා වෙන්නේ. එතකොට උන්වහන්සේලා විශේෂයෙන් ආනන්ද හාමුදුරුව, උපාලි හාමුදුරුව සහ මහා කාශ්‍යප හාමුදුරුව මේ සංගායනාවේ මූලිකත්වයේ දරුවා ධර්මයේ පිළිබඳව මූලික ප්‍රශ්න කිරීම උත්තර දීම සිද්ධ කළේ ආනන්ද හාමුදුරුව විනය පිළිබඳ මූලික උත්තර දීම ප්‍රශ්න කිරීම කරේ නිතර මහා කාශ්‍යප හාමුදුරුව උත්තර දීම කළේ උපාලි හාමුදුරුව විනය පිළිබඳ හැබැයි මේ ආනන්ද හාමුදුරන්ගේ උත්තරේවත් උපාලි හාමුදුරන්ගේ උත්තරේවත් ඒ එකහෙලා බාරගන්නේ නැතුව අපේ ශාසනික ප්‍රතිපදාව තමයි සංගික ක්‍රමයටයි මේවා පිළියෙල කරන්නේ. සංගික කියන්නේ සාමූහික ක්‍රියාකාරකම් කියන එක. සංඝ කියන්නේ සමූහය. එතකොට 509ම මේවා ධර්මයේ කර ධර්ම කරුණක් නම් ඒක ආනන්ද හාමුදුරන්ගෙන් අහලා ඒක කිව්වම අනිත් 509ත් ඔව් අපි ඒකට එකඟයි. එහෙම තමයි බුද්ධ දේශනාව කියලා ඒක සම්පූර්ණම පිළියෙලට සකස් කරලා සියලු දෙනා එකට සජ්ජායනා කරලා සම්මත කෙරුවා. ඒ විදිහටයි මේ බුද්ධ දේශනා පිළියෙල කරේ මහරහතන් වහන්සේ. ඒක නිසා අපිට ඊටාම පැහැදිලි කෞරවයකින් මේවා පිළිබඳව මේ අධ්‍යයනය කරන්න පුහුණු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී උන්වහන්සේලා මේ බුද්ධ දේශනාවක් ගොනු කරලා කියන්න පාවිච්චි කරපු ආකෘතිය තමයි සූත්‍ර කියන්නේ. මේ සූත්‍රයක මූලික කරුණු අපිට පේනවා හතරක් දකින්න පුළුවන්. මුලටම තියෙන්නේ නිදානය. නිදානය කියන්නේ ඒ ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ හෝ වෙනත් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ ශ්‍රාවිකාවන් වහන්සේ නමක් හෝ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් විසින් හෝ ඒක දේශනා කරන්නට යෙදුණු පසුබිම්. ඒකටයි නිදාන කියන්නේ. පසුබිම් කතන්දර. ඉතින් ඒක නිතරම ආනන්ද හාමුදුරුව තමයි පසුබිම් කතාව එකතු කරන්නේ. ඒකයි අර හැම සූත්‍රයකම මුල ඒවම් මේ සුතං ඒකන් සමයන් භගවා කියලා අර විස්තරේ තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇහුවම පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනාවේ මූලාසනයේ දැරුවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ. ප්‍රශ්න පුච්චා විසජන ක්‍රමේ නැත්නම් ප්‍රශ්න සහ පිළිතුරු ක්‍රමේ යටතේ තමයි මේ ධර්ම කාරණා ගොනු කරා කියලා කියන්නේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ගෙන් නිතරම අහනවා මේ මේ දේශනාව කොහේදී කාටද දේශනා කරේ කියලා. ඒකට ආනන්ද හාමුදුර ඒකට උත්තරේ දෙනවා. ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. මම මෙහෙම තමයි අහලා තියෙන්නේ. ඒකන් සමයන් එක් සමයක භගවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ නොවන කෙනෙක් නම් ඒත් ඒ විදිහට කියනවා සමහරට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියනම් භාග්‍යතුන් වහන්සේ අහවල් ප්‍රදේශයේ වැඩ සිටියා. නමුත් මේක දේශනා කරේ අහවල් තැනැත්තා. කියලා ඒ තැනැත්තාගේ නම කියලා කොහේදීද කාටද කුමක් නිසාද කියලා ඒ තොරතුරු ටික අර නිදානේ තියෙනවා. එතකොට අපිට මේ දේශනාවේ පසුබිම් කතාව බොහොම කෙටියෙන් සමහර ඒවායි පසුබිම් කතාව බොහොම දිගට තියෙනවා සමහර ඒවායි බොහොම කෙටියෙන් තියෙනවා. දැන් අපි මේ අවධානයට ගන්න මහා සතිපට්ඨාන දේශනාවේ පසුබිම් කතාව බොහොම කෙටියෙන් තියෙනවා. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණ නිගමු. කුරු කුරු මේ ගෝත්‍රිකයන්ගේ කුරු කුරුවන්ගේ කම්මාස ධම්ම කියන නියම් ගමේ වැඩ ඉන්න අවස්ථාවක සත්‍රවෝ භගවා බික්ඛු ආමන්තේශ ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් ආමන්ත්‍රණය කළේ. බික්කු කියන වචනේදී අදහස් කරන්නේ ඉතින් මේ ධර්ම මාර්ගය යන හතර ගොල්ලන්. බික්කු බික්ෂුණී උපාසක උපාසිකා කියන සියෝ පිරිසමයි බික්කු කියන වචනයෙන් අදහස් කරන්නේ. වර්තමානයේ නම් බික්කු කිව්වම පැවිදි වෙච්ච ඇත්තන්ගෙන් පිරිමි පාර්ශවයේ අදහස් කරන්න අදහස් කිරීමක් තියෙනවා. නමුත් ඒක විනයදිත් එහෙම විනය පිටකයේදිත් ඒ වචනේ එහෙම පාවිච්චි වෙලා තියෙනවා. නමුත් මුල් බුදු සමයේ බික්ඛු කියන වචනයෙන් අදහස් කරන්නේ මේ ධර්ම මාර්ගය නෑ. එතකොට ඒ තමන්ගේ ශ්‍රාවකයන් නමතා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. ඉතින් ශ්‍රාවකයනි කියලා ඇමතුවා බික්කවෝති බදන්තේ බුදුරජාණන් වහන්සේ සඳහා පාවිච්චි කරන නමක් බදන්ත කියන වචනේ සාමාන්‍යයෙන් ශ්‍රාවකයෝ අමතන්නේ හිමයි. බදන්ත කියන වචනේමයි අපි බන්තේ කියලා යොදන්නේ. ආමන්ත්‍රණ පදයක් බන්තේ කියන්නේ. ස්වාමීනි නැත්නම් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ගෞරවනීය කෙනෙකුට පාවිච්චි කරනවා දැනටත් අපි වන්තේ කියලා. දැන් භික්ෂුන් වහන්සේලා අතරේ අපි උනත් අපිට වඩා වැඩිමහල් කෙනෙකුට ආමන්ත්‍රණය කරනකොට මේ වන්තේ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් දේශුන් වහන්සේලා නිතරම බන්තේ කියලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. අපි සිංහලට පරිවර්තනය කරන්නේ ස්වාමීනි වගේ වචනයක්. කියලා ප්‍රතිඋත්තර දුන්නු. ඒ වික්කෝ භගවතෝ පච්චස්සෝසුම් භාගතුන් වහන්සේට ප්‍රතිඋත්තර දුන්න භගවයි තදෝයි. භාගතුන් වහන්සේ මේ දේශනාව කළා. ඉතින් ඔය තමයි බොහෝ සූත්‍රවල ওই විදිහට නිදාණේ තියෙන පසුබිම් කතාව. ඉතින් දීඝනිකායත් මජ්ක්‍ධිමනිකායත් බොහෝ වෙලාවට මේ පසුබිම් කතාව නැත්නම් නිදානේ හැම සූත්‍රයකම වෙන වෙනම තියෙනවා. සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, උද්දක නිකායට යනකොට සමහර වෙලාවට ඒ වර්ගයේ මුල විතරයි. සාවත්ති නිදානං කියලා නිදානේ නිකන් කෙටියෙන් දක්වලා තියෙනවා. සාවත්ති නිදානං කියුවම අපි දන්නේ අපි ඒකෙන්දී අදහස් කරන්නේ සාවත්තියන් ඉහෙරටි ජේතවනි අනාථපිණ්ඩික ආරාමයේ කියලා. <coughs> එහෙම තිබුණොත්. ඉතින් ওই විදිහට නිදාණය සඳහන් කරලා තිබෙනවා. ඊළඟට තියෙන්නේ බොහෝ වෙලාවට දෙවෙනි කාරණේ සූත්‍රයක අපි කියවනේ කාරණා හතරක් තියෙනවා කියලා දෙවෙනි එක ಉದ್ದೇಶය. ಉದ್ದೇಶ කියන්නේ මේ ධර්ම කාරණේ කෙටියෙන් ඉදිරිපත් කිරීම. එතකොට දැන් මහා සතිපට්ඨාන දේශනාවේ ಉದ್ದೇಶය ඊළඟට දැක් වෙනවා. ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්සච්ච කිරියාය අධිදං චත්තාරෝ සතිපට්ඨානා කිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේක ඊටාම කෙටියෙන් මේ දේශනාව තියෙන උද්දේශය. මාත්‍රිකාව කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. සංක්ෂිප්තයෙන් දැක්වීම කෙටියෙන් දැක්වීම. මොකද අර කෙටියෙන් දක්වන්නේ සමහර ඇත්තන්ට උග්ගටිතඤ්ඤ මට්ටමේ අයට ಉದ್ದೇಶයෙන්ම කාරණේ වැටහෙන. ಉದ್ದೇಶයෙන්ම වැටහෙන. කෙටියෙන් කිව්වම තේරෙන්නේ නැත්ත ඕන තරම් ඉන්නවා. ඒක ඉතින් පුද්ගල නානත්වයේ අනුව සමහර අය කෙටියෙන් කිව්වම තේරෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩි වෙහෙසක් නැතුව උන්වහන්සේ බොහෝ වෙලාවට කෙටියෙන් කියේ. ඉතින් කෙටියෙන් දේශනා කරපු ඒ ಉದ್ದೇಶය මාතෘකාව සංක්ෂේප දේශනාව මුලින් දක්වනවා. ඉතින් මේ සතිපට්ඨාන දේශනාවෙත් එහෙමයි. භික්කවේ ශ්‍රාවකේනි අයං ඒකායනෝ මග්ගෝ. මේක තමයි කෙටිම පහසු මඟ මොකටද? සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස, පාරිශුද්ධිය, පිරිසිදු බව, නිවැරදි බව, සස් බව පිණිස තව දුරටත් වචන ටිකක් එතෙන් සම්බන්ධ කරලා තියෙන ශෝක පරිදේවාන සමතික්කමාය මේ මේ පීඩාකාරී තත්වයන් ශෝක පරිදේව ඉක්මවා යන දුක්ඛ දෝමනස්සාන දුක් දෝමනස් අත්ංගමයි එහි කෙලවරට යන්නේ ඒක මේ ඉක්මවා යෑම කියන අදහසමයි ඊළඟ ඥායස අධිගමය දැන් මේ වැඩේට අවශ්‍ය කරන මේ ගැඹුරු ඥානයක් ගැඹුරු අවබෝධයක් තියෙනවා ඒක අධිගමනය කරගන්න ඒක මේ ඇති කරගන්න. ඊළඟට නිබ්බානස්ස සත්‍ය කිරියාය. පූර්ණ නිවීම සැනසීම සාක්ෂාත් කරගන්නට මේ උපකාරී වෙනවා. යදිදන් මොනවද කිව්වොත් චත්තාරෝ සතිපට්ඨාන මේ සතර ආකාරයකින් සතිය පැවැත්වීම කියන්නේ. ඉතින් ඔහොම කියලා ඒ දේශනාව තාම කරේ නැහැ. සතර සතිපට්ඨානේ ඊට පස්සේ සතර සතිපට්ඨානය උද්දේශ වශයෙන් කෙටියෙන් කියන කතමේ චත්තාර මොනවද මේ හතර. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. යම් ආර්ය ශාවේකුට පුළුවන් මේ කය. කය කියවම කෙලින්ම ගන්න මේ ශරීරය. රූප කය කියලා අපි කියන්නේ ඇඟ ශරීරය ගන්න. අන්න ඒක කමඨහන කරගෙන පුළුවන් සම්පජානෝ සතිමා ආතාපි ඔන්න සිහිය ඇත්තෙක් නුවණැත්තෙක් විමසුම් නුවණැත්තෙක් සතිමා සිහිය ඇත්තෙක් ඒ කියන්නේ අවධානයේ සහිතයි Tamange ශරීරයේ සම්පජානෝ එහි ස්වභාවය පිළිබඳ දැනුමක් දැනුමැත්තෙක් සිහිය ඇත්තෙක් දැනුමැත්තෙක් නැත්නම් සාවධාන බව සහ විමසුම් නුවණ ඇත්තෙක් වෙනවා ඒ වගේම ආතාපි වීරියවන්ත කෙනෙක් වෙනවා මොකටද එකක් තමයි මේ අබලදු බල වෙන අපිට ඕන හැටියට පවතින්නේ නැති මං කැමති විදිහට පවතින්නේ නැති මේ ශරීරයත් එක්ක ජීවත් වෙන්න පුදුම විදිහේ වෙහෙසක් දරනවානේ අපි. කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා බලන්න එකම ඒක එකක්. වීර්යවන්ත වෙන්න සිද්ධ වෙනවා මේ ශරීරේ. ඔය ඕක අපේ ධර්ම දේශනා කරලා තියෙන මේ ශරීරේට මේ කෑම බීම දෙන්න ඕන. වතුර නාවන්න ඕන. බෙහෙත් තේත් දෙන්න ඕන. ඉරියව් පවත්වන්න ඕන. දැන් බලන්න මේ ශරීරයේ ඒක ඉරියව්වක තියන්න බෑ. ඉතින් ඒ ඉරියව්වේ ටික වෙලාවක් තියෙනකොට ඉරියාපත දුක්ඛ එන. ඉතින් ඉරියව්ව මාරු කරන්න ඕන. ඊට පස්සේ ඒ ඉරියව්වත් බෑ. තව ඉරියව්වකට මාරු කරන්න ඕන. කකුල දිගාරින්න ඕන, නවන්න ඕන. අතපය දිගාරින්න ඕන, නවන්න ඕන. ඉතින් මේ විදිහේ මේ ශරීරයේ සාමාන්‍ය පැවැත්මටත් සෑහෙන ආතාපී වෙන්න වෙනවා අපිට. ඒ කියන්නේ වීරියක් කරන්න වෙනවා. මෙතන ආතාපි කියන එකේ වීරියක් තියෙනවා. මේක දෙපැත්තට මම මේ දෙපැත්තම කියලා පැහැදිලි කරන්න ඕන. මොකද මේ අපි අපි මේ මේ යන්නේ මේ භාවනාව පිළිබඳ සාකච්ඡාවක්. එහෙම නැතුව මේ දැනුමක් එකතු කරගන්න යන වැඩක් නෙමෙයි. එතකොට කය කායානුපස්සී වුණාම කය ගැන සිහිනුවන පිහිටෙව්වම අපිට පේනවා එක පැත්තකින් වීර්ය කරන්න වෙනවා අපිට මේ කය පවත්වන්න. ඒකත් හරි දුෂ්කර වැඩක්. එන්න එන්න දුෂ්කර වෙනවා. දැන් අපි වයසට යන්න යන්න දි รา පත් වෙන්න වෙන්න වඩා දුෂ්කරයි. මොකද මේක අපිට ඕන හැටියට පවතින්නේ නැහැ. සමහර වෙලාවට අපිට අපි කැමති මේකේ බර අඩු වෙනවා නම්, සැහැල්ලු වෙනවා නම්, මහත අඩු වෙනවා නම්. ඒ වුණාට මේ අපිට ඕන හැටියට යන්නේ බර වැඩි වෙනවා. ඉතින් හසුරුවා ගන්න අමාරු වෙනවා. ඒ වගේ ගැටලු වෙනවා. එතකොට දැන් මේකේ තියෙන අනාත්මය එතනින්දිම අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. අර අර උග්ඝටිතඥ කෙනාට නම් ඕකේ අනාත්මය එවලින්දිම ප්‍රත්‍යක්ෂ වෙනවා. කොහොමම කැමති ශරීරයේ මෙහිම තියාගන්න කෝ නෑනේ. ඒ විදිහට පවතින පවතින්නේ නෑ නේ කියලා ශරීරය පවත්වද්දිම ආය අමුතුවෙන් අර බුදු පියාණන් වහන්සේ අපිට ගැඹුරින් උගන්වන ගැඹුරු විපස්සනා කමටහන් ඉගෙන ගත්තේ නැතත් අපි මේ කය පවත්වනකොටම අපිට ඒකේ අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය ප්‍රත්‍යක්ෂ මට ඕන හැටියට මේක පවත්වන්න බෑ නේද? මං කැමති ආකාරයට පවත්වන්න බෑ නේද කියලා. ඉතින් ඕකම බහිද්ධාවටත් දාලා තේරුම් ගන්න පුළුවන්. එතරම් බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අජ්ජත්තං වා කායේ කායાનුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායાનුපස්සී විහෙරති කියලා මේක දෙපැත්තටම දාලා පෙන්නනවා. සමහර විට හොඳට බලන්න අපි කැමති අනිත්‍යයේ ශරීර ගැනත් අපේ තියෙන පොඩි අවධානයක්. ඒ ඒගොල්ලන්ගේ ශරීර මෙහෙම තියෙනවා නම් හොඳයි. නේ? අපේ ස්වාමි පුරුෂයා ලෙඩ නොවී ඉන්නෝ නම් මේ විදියට ඉන්නෝ නම් කැමති. යාගේ ශරීරය මෙහෙම තියෙනවා. භාර්යාවගේ ශරීරය මෙහෙම තියෙනවා නම් ලෙඩ නොවී තියෙනවා. දරුවාගේ ශරීරය මේ විදියට තියෙනවා නම් ලෙඩ නොවී තියෙනවා නම් ওই වගේ තියෙනවා අපේ. අජත්තං වාකායේ විතරක් නෙවෙයි බහිද්ධා වාකායේත් තියෙනවා. එතකොට බහිද්ධා කාය පිළිබඳවත් සතිමා සම්පජානෝ නම් සතිමත් නම් සීනුවණින් යුක්ත නම් එතනම අවබෝධ වෙනවා ඒ බහිද්ධාකායේ අනිත්‍ය නාත්ම ස්වභාවයත් වැටේ. අන්තිමට අජ්ජත් බහිද්ධාවාකායේ මේ දෙකේම ස්වභාවය වැටහෙන. ඉතින් කාය අනුපස්සනාවෙන් අපි කරන්නේ ඕක. ඉතින් ආතාපි කිව්වම ඔන්න ඔය දෙපැත්ත ඔය පැත්ත එකක්. ඒ කියන්නේ අපිට ලොකු වීරියක් කරන්න වෙනවා උත්සාහයක දෙන්න වෙනවා වැරවැයමක් කරන්න වෙනවා මේ කය පවත්තන්න. මගේ කය විතරක් නෙවෙයි ඉතින් බාහිර කය රූප කායනොත් අපි අපේ ජීවිතේ පවත්වද්දී ඉතින් බාහිර රූප කායනොත් පවත්වනවා. නේ? සරල දෙයක් වුවත් ඉතින් අපි කෑමෝ යන්නේ අපිට විතරක් නෙවෙයි. ඉතින් කෑම වෙනකොට අනිත් අයටත් එක්ක නෑයි. ඒගොල්ලන්ගේ රූපකායක් පවත්ව ගන්න ඕනනේ. එහෙමනේ. ඉතින් ඒ ඒ දේවල් වලටත් අපි යෙදෙන්නේ නැද්ද කියලා බලන්න හොඳට. යෙදෙන. ඉතින් එතන තියෙන එක්තරා ප්‍රමාණයකට මේ දුෂ්කරතාවයක් තියෙන. ඒක ඒකේ අනිත්‍ය අනාත්ම ස්වභාවයක් තියෙන. ඒක ඕක තේරුම් ගන්න පුළුවන්. මම මේ සාකච්ඡාවේදී නිතරම විදර්ශනාව මෙහෙම ළඟ තියාගෙන යන්නේ. ඒක නිසා මේ මේ සාකච්ඡාවේදී හැමතැනම මම මේ විදර්ශනා කොටස කිට්ටු කරලා සම්බන්ධ කරලා දෙන්න. ඊළඟට ඔය කායानुපස්සනාවේදී ආතාපි වෙන්න වෙන්නේ කය පවත්වාගෙන යාම සඳහා විතරක් නෙවෙයි. කය පවත්වනකොට ඒ විවිධ විදිහේ කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් දුරු කරගන්නත් අපිට මෙතන වෑයමක් දරන්න. එතකොට ආතාපි ගුණය නැත්තම් වායාමය, වීර්ය දෙපැත්තකට අපිට යොදන්න වෙනවා. එක පැත්තකින් මේ ලැබිලා තියෙන රූපකාය ඇඟ ශරීරය පවත්ව ගන්න කරදරයක් නැතුව පවත්ව ගන්න අපිට වැරෑයමක් කරන්න වෙනවා ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙනවනේ අපි දන්නවා අනිත් පැත්තෙන් මේ රූපකාය පවත්වනකොට ඒ ඒ ඒ පැවැත්වීම තුලම මතුවලා එනවා යම් යම් කෙලෙස් අපි දැනට ඒවට කෙලෙස් කියමු පස්සට පස්සට යනකොට ඒව කෙලෙස් නෙමෙයි. මේක පස්සේ අපිට වැටහෙයි. එහෙම ඇති එතකොට පළවෙනිම ඇති වෙන කෙලෙෂය තමයි මේ රූපකාය පිළිබඳ සක්කාය දිට්ඨිය. මේ ශරීරය ඇඟ මේක මගේ කරගන්න. ඉතින් ඕක සාමාන්‍ය ලෝකයා එක්ක එහෙම තරක කෙරුවොත් කියන ඉතින් ඒක මගේ තමයි. මොකද නැත්තේ. මේ තරකයෙන් ඇවිල්ලා කතා කරුවොත් එහෙම ඉතින් කෙලින්ම ඒක මගේ තමයි. ඒ තමම ඒ සෝහමස්මි ඒ සෝමේ අත්තා. මේ රූපගාය මේ ශරීරය මගේ තමයි මම තමයි ඒක බලා කියා ගන්න ඕන මම තමයි මේක පවත්ව ගන්න ඕන කියලා. ඒක ඔය අපිට එන රූපකාය නැත්නම් ඇඟ සම්බන්ධයෙන් එන පළවෙනිම ක්ලේශය මේක සක්කාය වෙනවා. කාය සක්කාය. මොකද මේ කාය සක්කාය වෙනවා කියන්නේ? මේ රූපකාය සොකීයත්වයෙන් ගන්න. මේකේ අයිතිකාරය බවට පත් වෙනවා. මූලිකය ප්‍රධානීය අයිතිකාරය මෙහෙවන්න නේ ඔය සක්කායේ තියෙන ලක්ෂණේ ඕක. මොකක් හරි දෙයකට ඒකේ හිමිකාරය, අයිතිකාරය බවට පත් වෙනවා. මේක එක්තරා මානසික කාරණයක්. ඉතින් අයිතිකාරය වුණ ගමන්ම මොකද වෙන්නේ මේක මගේ මට ඕන හැටියට තියෙන්න ඕන මං කැමති ආකාරයට තියෙන්න ඕන ඊළඟ අජ්ජත්කාරය කරන්නේ බහිද්ධාකාය වලටත් මේ සක්කාය දිට්ඨිය එහෙම වෙනවා සොකීය කරගන්න මමත්වයෙන් ගන්නවා අනිත් එක්කෙනාගේ ශරීරයත් මෙහෙම තියෙන්න ඕන, මේ විදිහට තියෙන්න ඕන, මේ ආකාරයෙන් තියෙන්න ඕන. ඉතින් එහෙමනේ. එහෙම වෙනවා. එතකොට මොකද වෙන්නේ? හැබැයි ඒ සත්කාය දෘෂ්ටියට අනුව ඒක ඒක වැරදි දෘෂ්ටියක්. මෙහෙම තියෙන්න ඕන, මේ විදිහට තියෙන්න ඕන, මේ ආකාරයට පවතින්න ඕන, මෙහෙම තියෙන්න බෑ. මේ විදිහට තියෙන්න බෑ, මෙහෙම වෙන්න බෑ. ඔය සක්කාය දිට්ඨිය ගැටලු. හැබැයි ධම්ම නියාමයේ ලෝක ස්වභාව ධර්මයේ අපේ සක්කාය දිට්ඨියත් එක්ක එකට යන්නේ නැහැ. ඒ ධම්ම නියාමයේ යන්නේ වෙන විදිහකට. ඒක ඒකට තමයි ධම්ම නියාමයේ කියන්නේ. අපේ ශරීරයේ කාය ගත්තොත් එහෙම වෙනස් විදිහකට යන්නේ. එයාගේ එයාගේ රිද්මේ රටාව තාලය ධම්ම නියාමයේ කියනෝ මිසක ඒකේ රිද්ම් එක, ඒකේ රටාව, ඒකේ තාලය අපිට ග්‍රහණය කරන්න බෑ. බුදුරජාණන්සේ ඉතින් ඒක ග්‍රහණය කරගන්න ටිකක් අපිට පොඩි උදව් කරලා තියෙනවා. මොනවද? මේක අනිත්‍යයි. මේක අනාත්මයි. මේක විපරිණාමය වෙනවා. මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇහුවොත් පටිච්ච සමුප්පන්න. ඊට අදාළ හේතු හේතුනම එහෙම වෙනවා. ඉතින් මේකේ යථා ස්වභාවය තේරුම් කරගන්න අවබෝධ කරගන්න අපිට උපදේශ දීලා තියෙනවා. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා උතෙන්දී ආතාපි ගැන මේ කතා කරන්නේ වීර්ය ගැන. මෙතන වචන තුනක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන නිතරම ආතාපි සම්පජානෝ සතිම. සම්පජානෝ මේක අපි හොඳට අවබෝධ කරගෙන ආතාපි එක පැත්තකින් මේ අමාරු කය පවත්ත ගන්න උත්සාහ කරනවා. පවත් ගන්න එපයි. මේ ශරීර කය පිළිබඳ වගකීම කාටවත් දෙන්න බෑ. කාටවත් දෙන්න බෑ. මම ඉතින් මගේ කය පවත්න්නේ. බුදුවරයෙක් වුණත් එහෙම උදේට පාත්තරය අරන් පින්න පාත යන්නේ ඇයි? කය පවත්තා. මේකනේ සබාධහමෙන් කවදා හරි බිමට පෙරිලා වැටෙනකන් මේක ගෙනියන්නේ නැහැ. ඉතින් කය පවත්වන. ඒකට ආතාපි වෙන්නේ. ඊළඟට කය පවත්වන ක්‍රියාවලිය ඇතුලේ යම් යම් ගැටලු ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. දුක්ඛ දෝමනස ඇති වෙනවා. වැරදි දෘෂ්ටි, මේවට ඇලීම, ගැටීම, මුලාව ওই වගේ අරුබුද ගොඩකුත් එනවා. ඒකට යටවුණොත් එතනත් දුක. කය පවත්වාගෙන ක්‍රියා යන ක්‍රියාවලිය අවුල් කරගත්තොත් එතනත් දුක. ඒක නිසා මේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. මේකේ කෙලවරට යන්න නම් අපිට සිද්ධ වෙනවා මෙතන ආතාපි වෙන. එක පැත්තකින් කය පැවැත්ීමේ ක්‍රියාවලිය ඉතා සරල චාම් සැහැල්ලු පැත්තකට අපිට ගෙනියන්න පුළුවන්. ගෙනියන්න පුළුවන්. බැරි නෑ. ඒක මහා අමාරු වැඩක් කරගන්න, බරපතල වැඩක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේ කය සදාකාලිකව පවත්වාගෙන යන එකක් නෙවෙයි. අපි මේක මේ අප්‍රමාණ කාලයක් හොඳට සුව සුව විදියට පවත්වාගෙන යන්න ඕනේ කියන ඒ ඒ ආත්ම දෘෂ්ටියට වැටුනොත් තමයි මේක පවත්වාගෙන යන්න අමාරු වෙන්නේ. නැත්තම් හරිම ලේසි. මොකද අපි දන්න මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් මේක අනාත්ම. එහෙනම් මේකට මහා බරපතල විදිහට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය විදිහට අපි ආහාර පාන ටික ගන්නවා. මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් කරන කටයුතු ටික කරනවා. බේත් ටික රෝග තියෙනවා නම් ඒක ගන්නවා. ඉදිනවා ව්‍යායාම ටික කරනවා ඕක ඉතින් සරලව කරගන්න බැරි නෑ පුළුවන් මේ ටික අපි කවුරුත් කරනවා ඊළඟට ප්‍රධාන ගැටලුව තමයි මේ කාය ඇසුරු කරගෙන එන කය මූලික කරගෙන එන අර කෙලේශ ධර්ම ක්ලේශ ධර්ම දෘෂ්ටිමය දෝෂ සහ හැඟීම් පැත්තේ දෝෂ අපි ඔබට කියන අවිද්‍යා තණ්හා කිය. අවිද්‍යා තණ්හා අවිද්‍යාව පැත්තේ තියෙන්නේ නිතරම දෘෂ්ටිමය දෝෂ. මම ওই මුලින්ම කිව්වේ සක්කාය දිට්ඨිය කියලා. කාය සක්කාය කරගන්න. ඉතින් එතන දෝෂයක්. එතන දෝෂයක්. කාය තිබුණට තමයි. ඉතින් කාය කියන්නේ ස්වභාවික දේ. යථාර්ථය. ඉතින් කාය කාය විදිහට දකින්න තමයි කායානුපස්සනාව උගන්වන්නේ. කාය කාය විදිහට දකින්න. ඒක සක්කාය කරගන්නේ. සක්කාය කරගන්න. සක්කාය දෘෂ්ටිය. ඉතින් ඕක පළවෙනිම දේ. ඉතින් ඕවා අපිට දුරු කරගන්න පුළුවන් මේ සතිපට්ඨාන දේශනාවේ කියලා තියෙන පිළිවෙලට අපි ඉස්සරහට ගියොත් ඉතින් ඔන්න ඔය විදිහට ම්ම් කායानुපස්සනාවේ මුලට තියෙන්නේ ඔය ආතාපි සම්පජානෝ සතිමා සතිමා සිහියත් එක් වෙලා ඒ කියන්නේ කය ගැන සතිමත් වෙලා සම්පජානෝ මේ පිළිබඳව යථා පරිදි අවබෝධ කරගෙන. ඔබ පජානාති කියන වචනේ තමයි සතිපට්ඨාන දේශනාව වාක්ම යෙදিলা තියෙන වචනේ. පජානාති. හොඳින් අවබෝධ කරගන්න මේ ශරීරය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ මේ ධර්ම නිවන් මාර්ගයේදී කමඨහන් කරලා තියෙන්නේ තියෙන දේ. තියෙන දේ. අපිට අදාළ දේ, අපිට ගැටලුව ඇති වෙන දේ. ඒකමනේ කමටහන කරගන්නේ. මේ ගැටලුව ඇති වෙන එක පැත්තකින් තියලා වෙන එකක් අල්ලගෙන භාවනා කරුවට වැඩක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දුක ඇති වෙන දේම අල්ලලා දෙනවා. මේකම දිහා බලන්න. මේකම බලන්න, මේකම බලන්න. ඉතින් දුක ඇති වෙන ප්‍රධාන එක මුලට මෙන එක ඕක තමයි. මේ ඇඟ, මේ ශරීරය. ඉතින් මේක තමන්ගේ කල්ල ගන්නවා විතරක් නෙවෙයි ළඟ ඉන්න එක්කෙනාගේ ඇඟත් අල්ල ගන්න. එයාගේ ශරීරයත් අල්ල ගන්න. ඇයි ඒක පේනවනේ. ඒක දැනෙනවනේ. ඒක විඳිනවනේ. ඉතින් පේනකොට දැනෙනකොට විඳිනකොට ඒක අල්ලන. ඒකත් අල්ලන. ඒකත් අර සක්කාය දිට්ඨියට. ඒක මෙහෙම වෙන්න ඕන, මේ විදිහට වෙන්න ඕන, මේ ආකාරයෙන් තියෙන්න ඕන. මම නම් කැමති නෑ. ඔහොම තියනවාට. ඉතින් ওই වගේ ගැටලු ඇති කරගන්න. ඉතින් ඔය ගැටලු අපි සම්පජාන හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඊළඟට ආතාපි අපිට යම් වෑයමක් කරන්න වෙනවා ඔය ඕවයි මිදෙන්න. දැන් සක්කාය දිට්ඨියෙන් මිදෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. අර පජානාති සක්කාය දිට්ඨිය මනමින් තේරුම් ගන්න ඕන පජානාති. ඊළඟට ඒක දුරු කරන්න යම්කිසි උත්සාහයක් ගන්න දරන්න ඕන. ඒකට සික්කති කියලා අපි කියනවා. සික්කති. ඉතින් ඒක නිසා අමාරු වැඩේ මේ ආතාපි කොටස තමයි. ඉතින් ওই විදිහට හැම කමඨහනක්ම දේශනා කරලා මේකේ කමඨහන් විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් කායානුපස්සනාවෙම තියෙනවා. ඉදිරියට සතිය සඳහා කමඨහන් තුනක් තියෙනවා ආනාපාන පබ්බං ඉරියාපත පබ්බං සම්පජාන පබ්බං කියලා තුනක් ඊළඟට කායानुපස්සනාවෙන් සතිය පිහිටව ගත්ත ගමම විදර්ශනා කමඨහන් උගන්වනවා විදර්ශනා කමඨහන් තුනක් ඇතුළත් වෙලා තියෙනවා පටිකූල මනසිකාර පබ්බං ධාතු මනසිකාර පබ්බං නවසීවතික පබ්බං කියලා ඒවා ඍජුවම විපස්සනා කමඨහන් ඊට පස්සේ එතනින් කායानुපස්සනාව කොටස නිමා කරලා වේදනානුපස්සනාවේ කමටහන තියෙනවා. චිත්තානුපස්සනාවේ කමටහන තියෙනවා. ඉතින් ඊට පස්සේ ධම්මානුපස්සනාවට ගියාම එතනත් කමටහන් කොටස් පහකින් දක්වලා තියෙනවා නීවරණ පබ්බම් කන්ද පබ්බම් ආයතන පබ්බම් බොජ්ජංග පබ්බම් සච්ච පබ්බම් ආදී වශයෙන් ඉතින් ওই විදිහට ඕවා තව තව කුඩා වශයෙන් වෙන් කරලා ගන්නවා සමහර අය දැන් සීවතික පබ්බය නවසීවතික පබ්බේ කමඨහන් නමයක් කියලා සමහර අය විස්තර කරනවා. ඒ විසුද්ධි මාර්ග වගේ ඒවා දෙහිම කරනවා. ওই විදිහට දල වශයෙන් ගත්තම කාය අනුපස්සනාවේ කමඨහන් හයක් විදිහට අපි ගන්නවා. මේ වේදනා අනුපස්සනාව එකක්, චිත්ත අනුපස්සනාව එකක්, ධම්ම අනුපස්සනාව පහක් විදිහට. ඉතින් ওই කමඨහන් ටික වඩනකොට අපිට මේ මේ විසුද්ධිය විසුද්ධිය ඇති කරගන්න පුළුවන් මේ ප්‍රශ්නේ මේ ගැටලුව ලියා ගන්න පුළුවන් අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජානි ඉතින් ඕක ලියන්න පුළුවන් ඉතින් ලියන මඟ තමයි මේ ඉතින් ওই විදිහට කායानुපස්සනාව අපි මුලට ගත්තොත් ඔහොමයි ඉතින් ඔන්න ওই විදිහට කායानुපස්සනාව මම ඔය ಉದ್ದೇಶය පොඩ්ඩක් මතක් කරේ ඊළඟට ඉතිරි ඒවායිත් එහෙමම දක්වනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාප සම්ප්‍රජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒකෙත් ඒ විදිහටම තියෙනවා. අර විදියම ඒක. අපි ඒවයේ අවස්ථාවල කතා කරමු ওই අනුසාරයෙන්. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්ප්‍රජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ඒකත් ඒ විදිහට. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඉත ඔච්චරයි. සතිපට්ඨාන දේශනාවේ ಉದ್ದೇಶය නැත්නම් කෙටියෙන් දැක්වීම මාතෘකා වශයෙන් දැක්වීම උපමන. දැන් ඔතනින් තේරෙන්නේ නැති නිසා ඔය උපමනකින් තේරෙන්නේ නැති අය ඉන්නවනේ. අපි ඊයට කියන්නේ විපං විපං නිතඥෝ නෙය්‍ය පදපරම වගේ අය ඉන්නවා. මේක එහෙම කෙටියෙන් කිව්වට තේරෙන්නේ නැති. ඉතින් තේරෙන්නේ නැති වුණාම බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා මේක සවිස්තරව ඉදිරිපත් කරනවා. එතකොට සවිස්තර දේශනාව අපි හඳුන්වන්නේ විභංගය කියලා. දැන් උද්දේශය කියන්නේ කෙටියෙන් දැක්වීමනේ. එතකොට සූත්‍රයේ ඇතුළත් වෙන තුන්වෙනි කොටස විභංගය. එතකොට එහිම විභංග තියෙන. හැබැයි සමහර සූත්‍රවල විභංග නැහැ. දැන් උදාහරණයක් කියන්න පුළුවන් මංගල සූත්‍රය අපි හැමෝම දන්න. මංගල සූත්‍රයේ තියෙන්නේ නිදානයයි ಉದ್ದೇಶයයි විතරයි. ಉದ್ದೇಶය විතරයි තියෙන්නේ. ඕවාදේ තුන් හතරවෙනියද මේ හතරවෙනි කාරණේ තියෙන ඕවා ඕවාදයක් තියෙනවා. හැබැයි විභංගයක් නෑ. මංගල කරුණු 37 මේ අසේවනායක බාලාණන් ආදී වශයෙන් කියාගෙන ගිහිල්ලා තියෙනවා මිසක ඒක කරුණක්වත් ඒ සූත්‍රයේදී විස්තර කරලා නැහැ. එතකොට බාලාණන් බාලිය කවුද, පණ්ඩිතානම් පණ්ඩිතය කවුද කියලා අපිට වෙනත් දේශනාවලින් හොයාගන්න වෙනවා. බුදුහාමුදුරු බාලියෝ ගැන, පණ්ඩිතයෝ ගැන බාලපණ්ඩිත සූත්‍ර වගේ ඒවා, සත්පුරුෂ සූත්‍ර වගේ ඒවායිදී පැහැදිලි කරලා තියෙන නිසා අපිට ඒ තැන් වලින් හොයාගන්න වෙනවා. නමුත් මංගල සූත්‍රයේදී අර අඤ්‍යතර දේවතා එක්තරා දෙවියෙක් ඇවිල්ලානේ මේක ඇහුවේ. එයාට දේශනා කරද්දී විභංගයක් නැහැ. මේක වැඩිදුර විස්තරයක් එක් එක් කරුණ අරගෙන වැඩිපුර විස්තර කිරීම එතන නැහැ. නමුත් සතිපට්ඨාන දේශනාවේ මහා සතිපට්ඨාන දේශනාවේ විභංගයක් සහිත. දැන් ඔන්න කායානුපස්සනාවේ විභංගය ආරම්භ කරනවා මෙතන ඉඳලා. පටන් ගන්නෙ කතංච වන බික්කවේ බික්කෝ කායේ කායානුපස්සේ විහෙරති කියලා ප්‍රශ්නයක් හැටියට තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් උත්තරයක් ගන්න නෙමෙයි කතංච කියලා කියන්නේ අපි මේ කාරණේ කොහොමද කියලා බලමු කියලා අර මේ විස්තර කිරීමට ප්‍රවේශ වෙන විදිය. කතංච බන් කොහොමද කියලා බලමු බික් ශ්‍රාවකේනි. වික්ඛු කායේ කායानुපස්සේ විහෙරති කොහොමද අපි මේ කය කියන මේ අපි හැමෝටම තියෙන රූපකාය ශරීරයේ ඇඟ මේ කමටහන කරගෙන කොහොමද අපි මේ භාවනාව කරන්න කියලා දැන් බලමු මෙතෙන් මෙතන ඉඳලා ඉස්සරහට කියලා ඔන්නෝම විස්තර කිරීමේ ප්‍රවේශයක් ලබා ගන්නවා බුදුරජාණන් වහන්සේ මුලින් ඉතින් ඔන්න එතන ඉඳලා විස්තර කරන ඉද බික්කවේ කියලා පටන් ගන්න විභංගය තමයි ඉද වික්‍රේ ශාවකේන ඉද බික්කු මේ මේ ප්‍රතිපදාව අනුගමනයේට යොමු වුණු තැනැත්තා. මේ ධර්මාගයට යොමු වුණු තැනැත්තා. අරඤ්‍යගතෝ ආරුක්ක මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිශීදති බල්ලංකං ආවජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨකෙත්වා. ඕන්න මුලතම අපිට කියන කායානුපස්සනාවේ කාය ගැනත් නෙමෙයි කියන්නේ. මුලටම උගන්වන්නේ සතිය සතිය ගැන. මුලින්ම ආනාපාන සතිය තමයි ආනාපාන පබ්බේ තමයි මුලටම දක්වන්නේ. පබ්බ කියන්නේ කොටස කියන එකයි. කොටස පබ්බ පුරුක වගේ අදහස. ඒකේ තියෙන කොටස කියන එක. එතකොට ආනාපානයේ මුලින්ම උගන්වනවා. ආනාපානයේ ඇසුරෙන් සතිය උගන්වනවා. දැන් ඔන්න අපිට සතිය ගැන තමයි මූලික සාකච්ඡාව අපි මෙතෙන්දී අද යොමු කරගන්නේ. අද අපි බලමු මේ මුල් කමටහන් තුනම කතා කරගන්න පුළුවන් වේද කියලා. නමුත් අපි ඉච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට වැදගත් වෙන්නේ මේක පුහුණු වෙන්නේ. දැන් බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ එක්තරා ආදුනික යෝගියෙකුට උපදේශයක් දෙනවා. මොකද්ද? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. يعني එතකොට ඔය උපදේශය අපි වරද්ද ගන්න හොඳ නැහැ. විශේෂයෙන් මම මේ කතා කරන්නේ මේ ගිහියත්තන්ට ගියත්තෝ හිතනවා මේක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ මේ මේවයි පරිවර්තනවල උනත් තියෙන්නේ කැලයකට හෝ ගහක් යටට හෝ ශුන්‍යාගාර කියන එකට තවත් විවිධ තේරුම් දීලා තියෙනවා. හිස් තැනකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා ආදී වශයෙන් පරිවර්තන කරලා තියෙනවා. නමුත් මෙතනින් අදහස් කරන දේ අපි තේරුම් ගන්නවා. මේ භාවනාව ආරම්භ කරන ඇත්තෝ අපි සතිය උපද්ද ගන්න උත්සාහ කරන ඇත්තෝ පොඩ්ඩක් විවේක වෙන්න අවශ්‍යයි. දැන් ඔතෙන්දී කල්පනා කරන්න එපා මේ අපි ඉන්න ගෙවල් දොරවල් වලින් අත්හැරලා මේවා අත්හැරලා යන්න ඕන රැකී ආරක්ෂාවල් කරගෙන මේවා කරන්න බෑ ධර්මල්ලන්ගේ වැඩ ආශ්‍රේ මේවා කරන්න බෑ. ඔය වගේ වැරදි ප්‍රවේශයන් අපිට දීලා තියෙනවා. ඕවා දෙන්නෙම හාමුදුරුවරුම තමයි. මම දැකලා තියෙනවා මේ භාවනා ගුරුවරු ඕවා බරපතල විදියට කියන ගිහි ඇත්තන්ට කියන කවදාවත් ගිහි ඉඳගෙන කරන්න නම් බෑ කියලා. බුදුහාමුදුරුව කවදාවත්ම නොකියපු කතාවක් කියන. කොහෙද එහෙම කියලා තියෙන්නේ? ඒ ජීවිතේ ඉඳගෙන නිවන් දකින්න බෑ. පස්සේ කාලේ ඉතින් ওই බැරි බැරි අය බැරිකමට තමන්ගේ බැරිකම තමන්ගේ බැරිකම නොහැකියාව මේ නිසා එහෙම කියලා. නමුත් මේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව කියලා කියන්නේ ආරාම පන්සල් වලට භාවනා මධ්‍යස්ථාන වලට යන එකම නෙමෙයි. ආරාම පන්සල් භාවනා මධ්‍යස්ථාන වල ඉන්නේ ඇත්තෝ මේ ආමතුරුවරු සමහර වෙලාවට බලන්නකො පැවිදි ඇත්තෝ. ඉතින් උන්දලා මේ ඒ තැන් වලට ගිහිල්ලා මේ වැඩේ කෙරෙන්නේ නැහැ. එතකොට මේ ස්ථානේ මාරු කිරීම නෙවෙයි මෙතනින් අදහස් කරන්නේ. අපි පොඩ්ඩක් විවේකයක් හදාගන්න ඕන ආරම්භයේදී කියලා. මේක gederedima හදන්න පුළුවන්. ගෙදරදීම හදාගන්න බැරි කමක් නැහැ. තමන්ගේ නිවසේදීම අපිට යම් යම් විවේකයන් එනවා. පස්සේ අපි මේ වැඩ ඇතුළෙම භාවනාව කරගෙන යන්න පුරුදු වෙනවා. නමුත් මුලදී පොඩි විවේකයක් ගත හැකියි. ඒක නිසා සමහරු මේ මහාන වෙන්න යන්න ඕන. මේකේ ඉඳගෙන නම් බෑ කරන්න, මේ දරුමල්ලොත් එක්ක මේවා කරන්න බෑ, සාමි පුරුෂයත් එක්ක මේවා කරන්න බෑ, භාර්යාවත් එක්ක මේවා කරන්න බෑ. මේ ආසල් අල්ලපු ගෙදර මිනිස්සු මේ මේ ගමේ ඉන්නකම් මෙහි ඉන්නකම් මේවා කරන්න බෑ අපි ගෙවල් අරන් වෙන කොහේ හරි යමු. ඒ වගේව තියෙනවා. එහෙම එකක් නෑ. අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ පොඩ්ඩක් විවේක වෙන්න. තනි වෙන්න තුට්ටක්. ඒ දවසකට පැයක් තනි වෙන්න බැරිද? අපි ඒක gederදී හොයාගන්න ඕන අපි අපි ජීවත් වෙන පරිසරයේ අපිට පුළුවන් පොඩ්ඩක් කල්පනාකාරී වුණොත් මේ අනිත් අය වැඩි කලබල කරන්නේ නැති වෙලාවල් දෛනික වැඩ පටන් ගන්න පෙර රාත්‍රී කාලේ එහෙම අපි හොඳයි ඉතින් කල්ැතුව ටිකක් නිින්දට ගියොත් උදේ පාන්දර නැගිටින්න පුළුවන්. දැන් අපි එහෙම උදේ රැයින් නැගිටිනවා. හතරට නැගිටින්න කිසි බාධාවක් නැහැ අපිට. 10ට නිදිය ගත්තොත් හතරට නැගිටින්න පුළුවන්. ඉතින් හතරට නැගිට්ටම ඉතින් අනිත් අය තාම බුදි සමහර විට. එයා ඇහැරිලා නැහැ. ඉතින් කලබල නැහැ. ගෙදර ශුන්‍යාගාරයක් වෙලා තියෙනවා. එහෙම කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ උදෑසන වැඩ කටයුතු වලට පිරිස බැහැර වුණාම gedara ශුන්‍යාගාරයක් වෙනවා. ඕන තරම් අපිට ওই වෙලාවල් අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් සාපේක්ෂා සම්මන්ත්‍රණ තුලින්මත් අපිට ගේ gedara එහෙම වෙලාවල් හදාගන්න පුළුවන්. අහවල් වෙලාව අපි බණ භාවනා කරන වෙලාවක් අපි දාගමු gedara. ඒක හැමෝම එක්ක කතා කරලා. මේ අහවල් පැයේ රූපවාහිනිය වහලා දානවා ටෙලිෆෝන් එකේ රිසීවරේ පැත්තකින් තියෙනවා ඕවා කරන්න ගියාම තමයි ඉතින් අමාරු ලෝකෙ බදන් ඉන්නකොට නම් ඕවා කරන්න බෑ. ඒ අපි මේ පැයේව ඕෆ් අනිත් ඔක්කොම වැඩත් නතර කරලා භාවනාවට යොමු වෙන්නේ නැති ඇත්තන්ට තම තමන්ගේ පෞද්ගලික වැඩ නිශ්ශබ්දව කරගන්න යොමු වෙන්න කියනවා. එතකොට අපි මේ පැයේ ඔන්න සම්පූර්ණ නිදහස්. එතකොට වෙනත් දෙයක් යෙදුනොත් ගෙදර අනිත් අය ඒව නිශ්ශබ්දව කරයි. එහෙම සාකච්ඡාවකින් ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් අපිට මේ දවසකට පැයක් තනියෙන් උදකලා වෙන්න බැරි නෑ පුළුවන් උත්සාහ කරොත් පුළුවන් ඉතින් ඕක තමයි ඔය අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාකාරගතෝවා කියන්නේ ඕකට අපි කියනවා පාරිසරික සූදානම කියලා පාරිසරික සූදානම අපේ වටපිටාවත් ආරම්භයේදී අපිට පොඩ්ඩක් වටපිටාවේ උදව්වත් ඕන වෙනවා. මොකද අනිත් අය එක්ක තදින් වැඩ කටයුතු වලදී සිටින එහෙම නැත්නම් තමන් පෞද්ගලිකව බරපතල විදියට වැඩ කටයුතු වලදී සිටින අවස්ථාවක් ඒ අවස්ථාව පොඩ්ඩක් මගහරව ගන්න. ඕකට අපි අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. නයිස්කම්මේ කියලා කියනවා, නික්කම්ම කියලා කියනවා. කොහොම අපි తాවකාලික අබිනිෂ්ක්‍රමණය නෙක්ඛම්මේ ඇතුළෙදිම ගේ ගේ ඇතුළෙදිම කරලා හුරු වෙනවා. ආරාමයේ තුලම පන්සල තුලම අබිනිෂ්ක්‍රමණය කරගන්නවා. දැස් ඉන්න මේ අපිට ඕනනම් ගෙදර එහෙම කාලසටහනක් හදාගන්න උනත් පුළුවන් අපි සමහර පන්සල් ආරාමවල එහෙම හදාගෙන තියෙනවා. අමාරුම තැන තමන් හොයාගන්න ඕන. විවේක තැන විවේක කාලේ මොකද්ද කියලා. දැන් මම මගේ ජීවිතේ මම ඔය ඇත්තන්ට උදාහරණ වශයෙන් කිව්වොත් මම වැඩිපුර ගත කරන්නේ බොහෝම ගෝසාකාරී කලබලකාරී තැනක. මාත් එක්ක මේ තරුණ හාමුදුරුවෝ වයස 18 ඉඳලා 24 අතර වයස් කාණ්ඩේ තරුණ වික්ෂුන් වහන්සේලා 150ක් ඉන්නවා. එතකොට දැන් එහෙම තැන කොහොමද ශුන්‍යාගාරයක් කරගන්නේ නමුත් මම එහෙම කරගෙන ඉන්නේ. කරගෙන ඉන්නේ. නිකම්ම මම මෙතන ඉන්නවත් නෙවෙයි. මං ඒ පිළිබඳ වගකීමක් සහිතව රාජකාරියක් කරමින් ඉන්නවා. එහෙත් මට පුළුවන් වෙලා තියෙන එක කරන්න. අපි උත්සාහවන්ත වුණොත් පුළුවන්. ඔබ කාටවත් 150ක් නැහැනේ ඔබ ඉන්න තැන. ඒ වයිස්ථානයකට ගියොත් නම් ඇති. නමුත් 24 පැය මෙතන ඉන්නේ නැහැ. එතකොට අපි උත්සාහ කෙරුවොත් අපිට මේක කරන්න පුළුවන්. බැරි නෑ. ඉතින් මම මේ උදාහරණ වශයෙන් කියන්නේ එහෙම පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන් ගිහියත්න්ගෙන් මම කාරුණිකව මතක් කරනවා ඉල්ලීමක් කරනවා මේ උත්සාහ කරන්න තමන් ඉන්න තැන ශුන්‍යagaraයක් කරගන්න. හැබැයි මතක තියාගන්න අනිත් අය මේකට 100ට 100ක් උදව් කරයි කියලා නම් හිතන්න එපා. අනික උදව් කරන්න ඕනේ කියලා එහෙම නියමයක් නැහැ අපි බණ භාවනා කෙරුවා කියලා අනිත් අය අපිට ඒවට උදව් කරන්න ඕන. ඒ වගේ වැරදි මති මතාන්තරක් තියෙනවා. ඒ වැරදි මත තියෙන්නේ වැඩියෙන්ම ලංකාවේ පැවිදි අයගේ. පැවිදි අය හිතාගෙන ඉන්නවා අපිට ඔක්කොම දේවල් සම්පාදනය කරලා දෙන්න ඕන මේ ගිහියයි. අපේ දායක කාර්කාරී. වැඩේ කියන්නේ ඔක්කොම සම්පාදනය කරලා දුන්නා බණ භාවනාවක් කරන්න නැතුව ඔහේ. මේවා ඉතින් මම කියනවා. ඒ වගේ සමහර බණ භාවනා කරන ගිහියෝ හිතනවා අපි බණ භාවනා කරනකොට මේ අපේ ගෙදර දොරේ ඉන්න අය අහල පහල ළඟපාතේ ඉන්න අය අපේ අපිට බාධා කරදර නොකර අපේ වැඩේට උදව් කරනවා. ඒගොල්ලෝ නිතරම බලන්නේ ලෞකික වැඩවලට. අපිව නම්ම ගන්න, අපිව යොමු කරගන්න. ඒ පැත්තටයි බරව යන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ලෞකික ජීවිතයට සම්බන්ධව සිටින අපිටත් බලපුවාම ලෞකික වැඩකුත් තියෙනවා. ලෞකික වැඩ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා අපි කොයි වෙලාවකවත් අනිත් එක්කෙනාමයි මං වන භාවනා කරන වැඩේට උදව් කරන්න ඕනේ කියලා හිතින් නිකමටවත් හිතන්නේ. හිතපු ගමන්ම ඒක අනුසේ ක්ලේශයක් වෙනවා. ඊට පස්සේ අර පුද්ගලයාගේ හැසිරීමත් එක්කම ඕන්න අපිට නුරුස්නාකමක් එනවා. මම මේ කොච්චර හොඳ වැඩක්ද කරන්නේ? කාටවත් කරදරයක් ඇති වැඩක්ද? මහා වටින වැඩක් නේ කරන්නේ. ඒත් මේ මිනිස්සු මේකට කරදර කරනවානේ, බාධා කරනවානේ කියලා ඔන්න පටන් ගන්නවා. ඔන්න තමයි වෙන මාර්ගයේ පාර වරද්ද ගන්න. මම මේ කාරණා කියන්නේ මොකද අපි මේ මේ භාවනාවේ පටන් ගැම්මක් හැටියට හිතලා ආරම්භයක් හැටියට හිතලා මම මේ කාරණා කියන්නේ. මේවා හරිය වැදගත්. තාක් වැදගත් කාරණා. ඉතින් ඔන්න ඔය විදිහට අපි අපේ පරිසරයේ භාවනාවේ පාරිසරික தત્ත්වේ වටපිටාව ගැන දැනුමකින් ඉන්නත් ඕන ඒක යම් ප්‍රමාණයකට කලමනාකරණයක් හසුරවා ගැනීමක් අවශ්‍යයි. හැබැයි බාධා නම් එනවා. බාධා එන්නේ පිටින් විතරක් නෙවෙයි බාහිරින් විතරක් නෙවෙයි ඇතුළතිනුත් එනවා. ඇතුළතින් ඉතින් ලෙඩ රෝගද සාපිපාසාද නිදිමතද කම්මැලිකම්ද නොයේ කියව ඇතුළතින් එන වේ මේ කවුරුවත් ගෙනලා දාන ඒවා නෙවෙයි. මේ ශරීරය තුලින් මේ මනස තුලින්මත් එනවා. ඉතින් ඒවත් අපි අඩු කරගන්න. සැහැල්ලුවෙන් ශරීර පවත්ව ගන්න අපි නිතරම උත්සාහ කරන්න ඕන. ආහාර පාන පවා මත්ඤ්‍යතාජ බත්තස්නින බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. පමණට ආහාර ගන්න. බඩගිනුනාම බඩගින්න ප්‍රමාණයට ආහාර ටිකක් ගන්න. ඒකට හරි සැහැල්ලුයි. අපි මේ තුන් වේල කනවා හරි මොකක් හරි කියලා සමාජ සම්මතයක් හැටියට තියෙනවායි කියලා ඕනේ නැහැ. දැන් අපි දන්නෝනේ කාල භෝජනේ මොකද්ද විකාල භෝජනේ මොකද්ද කියලා. විකාල භෝජන කියන්නේ ඔය ලෝක සම්මතයේ හැටියට තුන් වේල කන්න ඕනේ. ඉතින් අරවා කනවා, මේවා කනවා, නොයෙක් දේවල් හදා හදා කනවා, රස බලන්න කනවා, දෙන නිසා කනවා. ඕකට තමයි විකාල භෝජන කියලා. කාල භෝජන කියලා කියන්නේ මේ කය පවත්වා ගෙන යාම සඳහා අපිට ආහාර ටිකක් අවශ්‍යයි. ශරීරයෙන් ඒකට සිග්නල් එකක් සංඥාවක් කරනවා දැන් මට ආහාර ටිකක් අවශ්‍යයි කියලා. අන්නේ වෙලාවට ප්‍රමාණවත් තරමට අර නිකන් බත් මතයක් ඇති නොවන ආකාරයට ඒකෙන් අනවශ්‍ය වෙහෙසක් ඊළඟට මේ අනවශ්‍ය ලෙඩ රෝගවලට නිකන් අතවැණීමක් බවට පත් කරගන්න නැතුව මේ ආහාර ගැනීමේ වැඩපිළිවෙල කයේ පැවැත්ම සඳහා ඖෂධායේ ආහාර ටික ප්‍රමාණයට ගන්න. ඔබට කියන්නේ කාල භෝජනය කියලා. ඕක මේ ඔර්ලෝසු බල්ලා කරන වැඩක් නෙවෙයි. ඒක ප්‍රඥාවෙන් වීරියෙන් සිහියෙන් කරන වැඩක්. කාල භෝජනය. විකාල භෝජනය ඇතුලේ නිතරම තියෙන්නේ ප්‍රඥාව නැහැ. වීරිය නැහැ, සිහිය නැහැ. ලෝක සම්මතේ හැටියට කන වෙලාවේ කනෝ. එහෙම නැත්නම් ඔය දේ ඔය මේ දිගක් පළලක් බලන්නේ නැතුව කනෝ. පත්‍ය අපත්‍ය භාවයේ සලකන්නේ නැතුව කනෝ. ආහා ඍතුව කාලගුණේ දේශගුණේ සලකන්නේ නැතුව කනෝ. එතකොට ලෙඩ වෙනවා. එතකොට ඒක අභ්‍යන්තර බාධාවක් බවට පත් වෙනවා. ආහාර ගැනීම ස්වභාවික ක්‍රියාවලියක් නමුත් සිහිනුවණින් නොකළොත් ඒක අතිරේක බාධාවක් වඩ පත් වෙනවා. ආහාර ගන්න වෙනවා. ආහාර නොගෙන බෑ නේද? ආහාර ගන්න කවුද? හැබැයි ඒක අර සිහිනුවණින් කරන එක තමයි. ඒ කාල භෝජනය කියලා කියන්නේ විකාල භෝජනය කියලා කියන්නේ ඔක සිහි කල්පනාවක් නැතුව රස තෘෂ්ණාවට වැටිලා ඒ ලවක් දෙවක් නැතුව කණේ. ඉතින් එතකොට ඒක අර භාවනා යෝගියෙකුට බාධාවක් වෙනවා. අපි ඒවට පරිබෝධ කියලා කියනවා. ඉතින් ඔවා දැනගෙන හිටියම ඒක හසුරව ගන්න පුළුවන්. නොකා ඉන්නව නෙමෙයි. කනවා. ආහාර ගන්නවා. එහෙත් ඒක පමණට නිසි විදිහට නිසි ආකාරයෙන් සරලව චාම්ම සැහැල්ලුවෙන් කරගන්න ඕනේ. ඉතින් ඕවට තියෙන අර සංකල්ප අරව මේව අයින් කරගන්න ඕනේ. හරියට ওই මිත්‍යා දෘෂ්ටි තියෙන කෑමට. මිත්‍යා සංකල්ප තියෙන. ඉතින් ඒවා අයින් කරගත්තම හරිය ලේසි සරල ආහාරයකින් පවතින්න පුළුවන්. යෝගීන් එහෙම පුරුදු වෙන්න ඕන. ඔය මම මේ කතා කරන්නේ අරඤ්‍යගතෝ රුක්ක මූලගතෝ අසුඤ්ඤාගාරගතෝ ආදී වශයෙන් පාරිසරික தත්වයේ ගැන සලකද්දී අපි කිව්වා බාහිර වටපිටාවෙන් එන බාධා ඒවා මේවා තියෙනවා. ඇතුළතින් එන බාධාත් තියෙනවා. ශරීරයෙන් එන බාධාත් තියෙනවා. ඉතින් ඒවා හසුරව ගත්තම යම් ප්‍රමාණයකට හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේවා 100% අයින් කරන්න නම් බෑ කොහෙවත්. ඔය බාධා 100%ක් නැති දැනක් ලෝකේ නැහැ. එහෙම තැනක් කොහෙවත් නැහැ. ඒ බාධා බුදු උනක් තියෙනවා. බුදු උනක් කෑම ටිකක් හොයාගෙන යනවා උදේ පාන්දර නැගිටලා පාත්‍රය අරන් පින්න පාත යනවා. ආයි වෙන කෙනෙකුට ඒක පවරන්න බෑ මම බුදු වෙලා මට කෑම ගෙනල්ලා දෙන්න ඕන. එහෙම කොහෙවත් කියලා නැහැ නේ බුදුරජාණන්. එහෙම නැහැ. Taman ඒක කරන්න ඕන. වතුර ටික නාන්න ඕන, බෙහෙත් ටික ගන්න ඕන. ඒවට කවුරුවා වග කියන්නේ නැහැ. ඒකට ඔය කියන්නේ ඒවා තමන් කරගන්න ඕනේ. ඉතින් ඒකයි ස්වභාවය. අනෙක් කෙනෙක් ඒවට උදව් උපකාර කෙරුවොත් ඒක වෙනම දෙයක්. ඒක අපි ස්තුතිපූර්වකව පුණ්‍යානුමෝදනාපූර්වකව ශ්‍රුතවේදීව අපි ඒක බාර ගන්න. නමුත් මේ පිළිබඳ කය පැවැත්වීම පිළිබඳ වගකීම කාටවත් පවරන්න බෑ. ඊළඟට අනිත් පැත්තෙන් අපි තවත් අයෙක් යම්කිසි ලෞකික බන්ධන බැඳීම් ඇති කරගෙන තියෙනවා නම් ස්වාමි පුරුෂයා හැටියට හෝ භාර්යාව හැටියට හෝ දූ දරුවන් වශයෙන් හෝ මව්පියන් වශයෙන් හෝ යම්කිසි ආකාරයේ සම්බන්ධතාවයක් පවත්වනවා නම් එතන අනිත් අයගේ කය පැවැත්වීම අනිත් අයගේ ජීවිතයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කිසියම් වගකීම් ටිකක් අප කරා එනවා. එතකොට ඒකේ ඒකෙනුත් බැහැයි කියන්න බෑනේ. මොකද අපි මේකට සම්බන්ධතාවයක් ගොඩනගාගෙන මේ තියෙන ලෞකික සම්බන්ධයක්. අධ්‍යාත්මික සම්බන්ධතාවලදී නම් ඒවා ඉන්නේ නැහැ. කල්යාණ මිත්‍ර සම්බන්ධතාවලදී නමුත් ලෞකික සම්බන්ධතා තියෙනවා නම් <clears throat> මේක එනවා. ඉතින් එතකොට මේ වටපිටාව අපිට සකස් කරගන්න වෙනවා. එක්තරා කලමනාකරණය ප්‍රතිරූප දේශයක් හදාගන්න වෙනවා. ඒකයි අරඤ්‍යගතෝ ආරුක්කමූලගතෝ අසුඤ්ඤාගාරගතෝ කියන්නේ. ඉතින් ඒවා ආධුනික යෝගීන් හැටියට අපිට ඒව කරගන්න වෙනවා. ආදිනත නෙමෙයි කාටත්. විශේෂත්වයක් නැහැ. ඉතින් ওই දෙකේ එනවා බාධා එනවා. බාධා නැහැ කියලා එකක් නැහැ. මායෝ ඉන්නවා. ඇතුලේ මායෝ පිට මායෝ මාර කියන්නේ බාධාවටනේ. ඉතින් එනවා අපි ඒව කලමනාකරණය කරගන්න. මාර පරාජය කියන්නේ ඒක. ඕවා කොහෙත්ම නැතිම තැනකට යන්න ඕනේ කියලා හිතුවොත් ඒක දෘෂ්ටිමය දෝෂයක්. ඒක ඒ කියන්නේ මේ එක්තරා මිත්‍යා දෘෂ්ටිය. බාධා මොකොත්ම නැති තැනකට මම යන්න යන්න ඕනේ කියලා හිතුවොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මොකද මේ නොවන දෙයක් හිතින් හිතාගෙන මේ මේ විශ්වයේ මේ කොහෙවත් වටපිටාවේ සිදු නොවන දෙයක් හිතාගෙන ඒක දෘෂ්ටිමය දෝෂ. ඉතින් අපි එහෙම මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන්නේ අපි දන්නවා අභ්‍යන්තර බාධා එනවා, බාහිර බාධා එනවා. ඉතින් මම සිහිනුවණින් යුක්තව ඒක හසුරවා ගන්න. දැන් ඔන්න ඔය ඔහොම වෙනකොටම භාවනාවට ප්‍රවේශ වෙලා. දැන් මේ භාවනා කරන්නේ බාටපත් වෙලා දැනටම. දැන් මේවා තේරුම් ගනිමින් පජානාති. නේ? සික්කති. මේකට අනුහුරු වීමක් ඇති වෙනවා. නේ? පුරුදු පුහුණු වෙනවා. මේ දුෂ්කරතා මේ අමාරුකම් එක්ක කටයුතු කරන්නේ. සික්කති. විහෙරති. දැන් ඉතින් ඒක එක්ක ජීවත් වෙන්නත් පුරුදු කරගෙන යනවා. දැන් භාවනාවට ප්‍රවේශ වෙනවා. ඕවා ඔය අපි පූර්ව කෘත්‍ය කරනකොටම කෙනෙක් භාවනාව පටන් අරගෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය සතිපට්ඨාන දේශනාවෙම අපිට පේනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා ආදී වශයෙන්. ඊළඟට ආනාපාන පබ්බේදී නිහීදති පල්ලංකං ආපජිත්වා කියනවා. ඒ කියන්නේ කායික සූදානම විශේෂයෙන් අදහස් කරන්නේ. පල්ලංකං කියන වචනේ පල්ලංකං ආපජිත්වා. ඌට නොඑක් විදිහේ පරිවර්තන දීලා තියෙන එක එක එක විදිහේ පරිවර්තන තියෙනවා. ඒවා බැලුවම සූත්‍ර බැලුවොත් ඔයත්තන්ට ඉතින් ඒවා බලා ගන්න පුළුවන්. හිඳින්නේ කියලා සාමාන්‍යයෙන් පල්ලංකම් ආවජිත්වා ඉඳ ගන්නවා කියන අරමිනිය ගොතාගෙන කියලා සමහරවක පරිවර්තන වල දාලා තියෙනවා. නමුත් පල්ලංග කියන්නේ ඊට වැඩි ටිකක් වෙනස් කාරණයක්. ශරීරය පහසු ඉරියව්වක තබා ගැනීම. ශරීරයේ පහසු ඉරියව්වක තබා ගැනීම. යටිකය ඉනෙන් යට කොටස ගත්තොත් Taman නිතරම බලන්න ඕන Tamanට පහසු ඉරියව්ව මොකක්ද කියලා. ඒක බලන්න ඕන. පහසු කියන එකෙන් අදහස් කරන්නේ මේ සුභෝභෝගී මේ දේවල් පරිහරණය කියන එක නෙමෙයි. ශරීරය දැන් වාඩි වුණාම ශරීරයේ වේදනාවක් කොම් ආදිය අවම වශයෙන් එන ඉරියව්ව හොයනවා. ඒක මේ අනිත් එක්කෙනා වාඩි වෙන විදිහ මට අදාළ නැහැ. මම බලන්න ඕන වැඩි කාලයක් අපහසුවකින් තොරව වාඩි වෙලා ඉන්න ඉරියව්ව මොකද්ද කියලා යටි කය. ඉනෙන් යට විශේෂයෙන් කකුල් ආදිය තබාගත හැකි වඩා පහසු ක්‍රමේ හොයාගන්න. සමහරු ඕකට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. අරමිනිය ගොතාගෙන, ඉතින් අරමිනිය ගොතාගෙන වාඩි වෙන්න පුළුවන් හැම එක්කෙනාට. ශරීර ස්වභාවයන්ම බැහැනේ. එහෙම නැත්නම් කාන්තා පක්ෂයේට කකුල් දෙක පස්සට නමාගෙන කකුල් දෙක උඩින් ඉඳ ගන්න කියේ. එහෙම ඉඳ ගන්න බෑ හැමෝටම. ඒ නිසා පල්ලංකම් කියන එක අපි වරද්දලා තෝරලා තියෙනවා. පර්යංකය කියලා කියන්නේ යටි කය පහසුවෙන් තබා ගැනීම. උතන තියෙනවා සුව පහසු සහ අපහසු කියලා අන්ත දෙකක්. මේ දෙකෙන් බැහැර වූ தත්ත්වය තමයි පහසු කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ශරීරයේ සුව පහසු ඉරියව්වක තිබ්බොත් මොකද වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. ශරීරයේ සුව පහසු ඉරියව්වක තිබ්බ ගමන් නිින්ද යනවා. අපි නිදා ගන්න ඕන වුණාම කරන්නෙම ශරීරයේ සුව පහසු ඉරියව්වක තැබීම. බබා නලවනවා වගේ අපි එහෙමනේ පොඩි දරුවෝ නලවන කොටත් හොඳට කිරිපෝල නාවල තොටිල්ල හදලා ඉතින් ටිකක් ඕනනම් උණුහුම් කරගෙන ඉන්නවා අම්මා. ඉඳලා ඉතින් ඔන්න උණුහුම් කරනකොටම නිදි කියලා වැටෙනවා. දරුවද. ඉතින් මොකද කරන්නේ? අර පහසු සුව පහසු තොටිල්ලේ තියලා තවත් ටිකක් අතින් තට්ටු කරලා හොඳට කකුල් දිග ඇරලා උණුහුමට උණුහුම් පොරෝණයකුත් පොරෝපුවාම දරුව නිදි. මොකද්ද කරේ? සුව පහසු ඉරියව්වේ තැබුවා. තබපු ගමන්ම මනස නිදිගත්තා. ස්වභාවයට වැටෙනවා. කය අක්‍රියයි, මනස නිදි. එතකොට භාවනා කරෙන්නේ. ඒක නිසා ඒ ඉරියව් බැහැර කරලා තියෙන්නේ අපේ. ඒ කියන්නේ ඒ අනිත් පැත්තෙන් තියෙනවා අපහසු ඉරියව් කියලා ඒක. ඔය එක එක්කෙනා නිර්දේශ කරලා තියෙන ඉරියව් පවත්වන්න කියොත් සමහරව අතපය කඩාගත්ත වෙලාවලුත් තියෙනවා. එහෙම නෙමෙයි. මේ දෙකම ප්‍රතික්ෂේප කරලා අර අපහසු ඉරියව්වට ගියොත් භාවනා කරන්න වෙන්නේ මොකද එතන වේදනාවක් වුන් ඉන්න පටන් ගන්නවා. වේදනාවක් වුන් එක පොරබද බද ඉන්නේ නෝ ඊළඟ. එහෙම නෙමෙයි. තමන්ම කිසියම් පරිේශණයක යෙදෙනවා. <coughs> වාඩි වෙලා බලනවා. තුන් හතර විදිහකට. අපිට මතකයි ඔය අපේ ගුරුවරු ඔය මුල් කාලේ අපිට මේ පර්යංකේ පුහුණු කරන්න ගිහිල්ලා එක අවස්ථාවක මට කියපු හොඳ කාරණයක් මතක තියෙනවා. මේ සතුන් දිහා බලන්න කියලා. සතුන් දිහා බලන්න. සතෙක් ලගින විදිහ බලලා තියෙනවා. සතුන් තමයි ලස්සනටම පරියන්කේ ඉන්නේ. ඒගොල්ලෝ එකපාරටම ඒගොල්ලන්ට කියන කවුරුවත් කියන විදිහට නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ හොඳට තැන බලලා දැන් බල්ලෝ වටයක් කරකැවිලා. තව වටයක් කරකැවි. හරි ලස්සනට හරකෙක් ලගින විදිය බලන්න. ඉස්සරහා ගාඩ් දෙක පස්සට නමලා හොඳට පස්සේ ගාඩ් දෙකත් නමලා අස්සරට ඉඳගන්න. ඒ තැනත් හොඳට ඉව කරලා බලලා සුදුසු තැන. හරියට ඉඳගන්න. ඉතින් එහෙම පරයන්කේ ගොඩ වෙලා ඉන්නේ. ගොඩ වෙලා ඉන්න පුළුවන්. ඒ මොකද එයා හරියට ඒ Tamanට වඩා පහසු ඉරියව්ව හිටියා. නිදියන්න උනත් සමහර වෙලාවට දැන් හරක් නිදියන්නෙත් නැහැ. ඔය පරියන්ක ඉඳගෙන පමාරා කකා ඉන්නවා. කුරුල්ල බලන්න ලගින විදිය ඔබ නිරීක්ෂණය කරලා තිබ්බොත් නා සබාධමේ දේවල් අපි මේ භාවනාවේදී අපි ගන්නෙ 아무තු දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිසිම 아무තු දෙයක් අපිට කියලා නැහැ මේ ලෝකේ නැති. මේ සබාධමේ දේම බලන්න. පරියන්කේ ඔහොමයි. හරි ලස්සනට ලෝකට අපි කියනවා සිංහලෙන් කියන්නේ ලගිනවා කියලා. ඒක නිකන් හරි නැති වචනයක් තිරිසන් සතුන්ට යොදන වචනයක් කියලා හුඟ දෙනෙක් හිතන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම සතුන්ගෙන් අපි ඉගෙන ගන්න ඕන ඉතාම වැදගත් දෙයක් තමයි ලගින්න පුරුදු වෙන්න. ලගින්න බෑ හුඟ දෙනෙකුට. ඒ කියන්නේ පල්ලංකම්. ආභුජිත්වා කියන්නේ ලැබුම් ආකෘතිය. යටිකය ඊටාම පහසුවෙන් තියාගන්න. ඒක ඕකදී නිකම්ම බිම වාඩි වෙන්න බැරි නම් පොඩි ආධාරකයක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා බලනවා. එහෙම. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඕකේ උස මහත දිග පළල ඌව තීන්දුව වෙන්නේ නෑ. එන්න එකක් නෑ. යටිකය පහසුවෙන් තියාගන්න. පල්ලංකාම ආභුජිත්ත. ඊළඟට කියන උජුම් කායම්. ඉනෙන් උඩ කොටස ඍජුව තියාගන්න, කෙලින් තියාගන්න. ඒ මොකද? ඒක ඇල කරොත් බඩ, පපුව, බෙල්ල, හිස. දැන් මේ මොහොතේ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. පරයන්කේ දැන් බලන්න කොහොමද ඉන්නේ කියලා. එතකොට දැන් යටිකය පහසුවෙන් තියනවද කියලා බලන්න. නැත්නම් අද අද හුරු වෙන අද පුරුදු පුහුණු වෙන පරයන්කේ හුරු වෙන. උඩුකය බඩ පපුව බෙල්ල හිස කෙලින් තියෙනවා. ඇල කරොත් ඇද කරොත් නැමුවොත් උජු මේ උඩුකය අපහසුතාවයටපත් වෙනවා. එහෙම නැත්නම් නිින්ද යනවා. ওই වගේ දේවල්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන උජුම් කායම් කඳ කෙලින් තියාගන්න. ඔය විදිය. මේ මේ මේ ආධුනිකම යෝගියට දෙන උපදේශනේ. මේවා හරියටද? ඊළඟට පරිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පණිදි පණිදි ප්‍රණිදි ප්‍රණිදි කියන්නේ මම මේ වැඩේ කරනවා කියන දැඩි අදිෂ්ඨානය. මම මේක කරනවා. පණිදාය පූර්ව ක්‍රියාවක් හැටියට ඒක තියෙන්නේ ප්‍රනිධිය ඇති කරගන්න. අර දැඩි අදිෂ්ඨානය නැතුව බහැනේ මේක කරන්නේ. මම මේ පැයක් ආනාපාන සතිය කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. පනිධි පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛ කියන්නේ ප්‍රමුඛ කියන එකයි මූලික කියන එකයි ප්‍රධාන කියන එකයි. එතකොට මූලික අවධානය ප්‍රමුඛ සිහිය තියාගන්න කමටහන් මොකේ ආනාපානෙට තියාගන්න මූලික අවධානය පරිමුඛං සති ඔය පරිමුඛ කියන එකටත් සමහර අය එක එක විදිහ අර්ථකථන දීලා තියෙනවා පරිමුඛ කියන්නේ නාහයගේ එක එක ඒ ඉතින් තම තමන්ට තේරෙන විදිහට කමක් නැහැ ඒවා කියලා තිබුණාට. ප්‍රමුඛ අවධානය. මූලික අවධානය කියන එකයි පරිමුඛන් සතිය කියන්නේ. මූලික අවධානය තියාගන්න කොහෙද? හුස්මට. හුස්මට මූලික අවධානය ගේන. දැන් අර අපි එක එක දේවල් වලට අවධානය යොමු කරලා ඒවෙන් අයින් වෙලා මූලික අවධානය හුස්මට ගේන. හරි සරල දෙයක් මේ හුස්ම කියන එක තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් වෙනද ඕකට අවධානය යොමු කරේ නැහැ. නමුත් ඕක තියෙන. කේරෙනවා ඉබේ කේරෙනවා අපි කරන දේකුත් නෙවෙයි කරන්න ඕනෙත් නැහැ. හොඳ වෙලාවට ඉතින් අපිට ඕක කරන්න පැවරිලා නොතිබුණේ. නැත්නම් හුස්ම ගන්න වැඩි අපිට පැවරිලා තිබුණා නම් එහෙම වැඩිකල් ජීවත් වෙන්නේ ඇයි අපිට ඕක අමතක වෙනවා. ධම්ම නියාමයේ ඇතුළේ සබා දහම මේක ලස්සනට කරගෙන යනවා. අස්ස සති පස්ස සති. අස්ස සති කියන්නේ මේ වායෝ ධාතුව නාස්කුහරය හරහා ඇතුල් වෙනවා පෙනහල්ල පිම්බෙනකොට. ආයමත් පෙනහල්ල හැකිලෙනකොට පස්ස සති නාස්කුහරයෙන් ශ්වසන මාර්ගයෙන් මේ වායෝ ධාරාව එළියට යනවා. ඕකනේ අස්ස සති පස්ස සති එතෙන්දි බුදුරජාණන් වහන්සේ අපට දෙන උපදේශය මොකද්ද? සතෝව ආන්නේකට සිහියත් එක්ක සාවධාන වෙන්න, අවදීන් ඉන්න. මේ සිදු වෙන ක්‍රියාවලියට අවදීන් ඉන්න. ඉතින් බැලු බැලමට නම් ඕක ඉතින් එච්චර අමාරු වැඩක් ය. උස්ම ඇතුල් වෙන පිට වෙන වැඩේ අපි කරන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒකට අවදීන් ඉන්න විතරයි. දැනුවත් සාවධානව යොමු වූ අවධානයේ සහිතව ඉන්න එකයි තියෙන්නේ. ඉතින් අපි ඕක කරලා බලමු. මොකක් හරි දැනෙයි ඒක. ඉතින් මේක ආස්වාසයේ ඇතුල් වෙනවා දැනේ පිට වෙනවා දැනේ. ඇතුල් වෙද්දි ඇතුල් වෙන බව දැනේ. පිට වෙද්දි පිට වෙන බව දැනේ. ඒවා දැනේ. වෙන උණුසුම් බවක් තියෙනවා නම් සිසිල් බවක් තියෙනවා නම් ඒවා දැනේ. හැබැයි දැනෙන්නේ ඒ තුල හිතියොත් විතරයි. අත්දැකීමක් වෙන්නේ. නැත්නම් නිකන් ආත්මයේ කියවන දේවල් වල පිළිබඳ දැනුමක් විතරයි. ඕවෙම දැනෙනවා. සීතලට දැනේවි කියන්න පුළුවන්. හැබැයි සීතලට දැනෙනවා කියන්න පුළුවන් වෙන්නේ ඒක තුල හිතියොත් විතරයි. ඒක නිසා භාවනා ගුරුවරයා කියන්නේ සීතලට දැනේවි. කුණුහුම දැනේවි. දිගට වැටෙනවා දැනේවි හුස්ම. කොටට වැටෙනවා දැනේවි හුස්ම. හුස්ම නොදැනී යනවා යාවි. වි කියලා තමයි අපිට කියන්නේ. ඔව් එහෙම වෙනවා කියන්න පුළුවන් වෙන්නේ යෝගියට. භාවනා කරන කෙනා. ඕ මට දැනෙනවා මේ මොහොතේ හුස්ම ඇතුල් වෙනවා උණුසුමට දැනෙනවා මේ නාසාග්‍රය හෝ නාස්පුහරය හෝ යම් තැනක ස්පර්ශ වෙනවා දැනෙනවා කියන්න පුළුවන් පිට වෙනවා පිට වෙද්දී සීතල උණුසුමට දැනෙනවා ඇතුල් වෙද්දී සීතලට දැනෙනවා පිට වෙද්දී උණුසුමට දැනෙනවා පිට වෙන හුස්ම මේ මේ තැන්වල වදිනවා උණුසුමට දැනෙනවා කියන්න පුළුවන් අපිට කියන්න පුළුවන් දැනේවි කියලා භාවනා කරන කෙනාට කියන්න පුළුවන් ඕ දැනෙනවා කරද්දීනේ දැනෙනවා ඒකයි මේ භාවනාවේදී ප්‍රසන් කන්ටිනියස් ක්‍රියා දාලා තියෙන්නේ. අස්ස සන්තෝ පස්ස සන්තෝ අස්ස සාමීති පජානාති. අස්ස සන්තෝ නොවුනොත් මේ පජානාති වෙන්නේ නැහැ. ඒක යෙදී සිටියොත් යෙදී සිටීමනේ මේ අස්ස සන්තෝ පස්ස සන්තෝ කියන්නේ ආස්වාස කරන්නේ ප්‍රස්වාස කරන්නේ කරන ගම. ඉතින් මේවයි පරිවර්තන නම් ඉච්චර හොඳම අදී මේක නිකන් බලෙන් කරනවා වගේ එකක් පරිවර්තනවල ගියාම පේන්නේ මේ ආස්වාස කරන්නෙමි මම මේක කරනවා කියලා. එහෙම කරනවා කියලා එකක් නෑ මේක. කෙරෙනවා සිහියෙන් ඉන්නවා. කරන්නේ නෑ. ආස්වාස කරනවා වගේ අදහසක් මේ පරිවර්තනවල තියෙන. පරිවර්තන බැලුවොත්. ලුහුඬු කොට ආස්වාස කරන්නෙමි. නෑ එහෙම නෙමෙයි. ආශ්වාසය කෙටි. ප්‍රශ්වාසය කෙටි. ආශ්වාසය ශීතලයි ප්‍රශ්වාසය උණුසුමයි. දැන් ආශ්වාසය හොඳට දැනෙනවා. බරට දැනෙනවා. දැන් දැනින්නේ නැහැ. දැනීම අඩුයි. ආදි වශයෙන් Tamanටම මේක වැටහි Tamanට මේක දැනේ. ඉතින් ඔන්න ඔය විදිහයි. මොකද්ද මේ කරන්නේ මේ? මේ වර්තමාන මොහොතේ සතිමත් වෙන්න මේ පුහුණු වෙන්නේ. දැන් දැන් දැන් සිද්ධ වෙන දේ ගැන සාවධාන වෙන්න දැනුවත් වෙන්න. අවදි වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ මේ මේ පුහුණුව දෙන්නේ අවදි වෙන්න පුහුණුව මේ කරන්නේ. වර්තමාන මොහොතේ යමක් වෙනවා යමක් සිද්ධ වෙනවා ඒකට අවදි වෙන්න. ඉතින් මේ මේ අවදිමත් කිරීම මේ කරන්නේ සරල දෙයකින් පටන් ගන්න. සරල දෙයකින් පටන් ගන්න. ඊළඟට තියෙන්නේ කායાનුපස්සනාව ආනාපාන පබ්බ ළඟට තියෙන්නේ ඉරියාපත පබ්බ. මොකද ඉරියාපත පබ්බේ දක්වලා තියෙන්නේ දැන් ඔය ඔය පරියන්කෙන් ඔය කොහොම ඉන්න බෑනේ හැමතිස්සෙම läගගෙන ඉන්න බෑනේ. ඉතින් ඕකේ එනවා අර ඉරියාපත දුක්ඛය කියලා එකක්. මොකද ඉරියාපත දුක්ඛය කියන්නේ? ඉරියව්වේ අපහසුතාවය සරල සිංහලෙන් කිව්වොත්. කකුල නවාගෙන හිටියොත් දිගාරින්න ඕන වෙනවා. දිගාරගෙන හිටියොත් නවන්න ඕන වෙනවා. කොහොම එනවා අවශ්‍යතාව. ඒක දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් අපි යෝගීන්ට දෙන උපදේශය තමයි ශාරීරික දුක්ඛය නැත්නම් ඉරියාපත දුක්ඛය කියලා අපි කියමු. ඉරියව්වේ මතුවලා එනා වූ දුෂ්කරතාවය මතුවනාම ඒක සතිමත් වෙන්න ඒක දරා ගන්න. අපි පැයක් ආනාපානේ කමටහන ඉන්නවා කියලා හිතුවොත් මේ පැයක් කියන එක එහෙමම ගන්න එපා. මොළදී පැයක් කියලා මම එහෙම නිර්දේශ කරන්නේ. Tamanට පුළුවන් වෙලා විනාඩි 10 නම් 10 15 නම් 15 20 නම් 20 පැය භාගෙනම් එහෙම විනාඩි 45නම් එහෙම පැයනම් එහෙම ඒක Taman තීරණය කරගන්න. ඒකේ දැඩිව දැඩිව ඉන්න ටිකක්. මම මේකෙන් නැගිටින්නේ නැහැ. ඒ අපහසුතාවක් එනවා කකුලේ. කියලා ඉන්න බලන්න. හැබැයි ශරීරයට වද දෙන වැඩ පිළිවෙලකට නොයා යුතුය. නොයා යුතුය. අපි එහෙම මේ අර්ථ කිලමතානුയോഗය ගන්නෑ මේ භාවනා කරන්න ගියාම. සමහර ඉතින් ඕකට හරි කැමති මං ගල් පිරිමේ වගේ ඉන්න ඕන ඕල්ලන්නේවත් නැතුව ඉතින් එහෙම පුළුවන් ගල් පිළිම වල අපි මේ භාවනා කරන්නේ මේ සජීවී ශරීරත් එක්ක එතකොට අපි මේක ගැන දැනුවත් දිගෑරලා තියෙන කකුල නවා ගන්න ඕනේ කියලා හිතෙනවනම් හිතෙනවනම් නෙමෙයි අවශ්‍යතාවය තියෙනවනේ. ඒක ඇත්තටම කායික අවශ්‍යතාවයක් වෙනවා. වේදනාවක් එක්කම ඇවිල්ලා අමාරුම තැනට આવොත් විතරක් අපි දිගාරන නමුත් අර පරයන්ක කාලයෙන් අපි අයින් වෙන්නේ සුට්ටක් ඒක සමහන් කරගන්න. හැබැයි එතෙන්දී පොඩි ගැටලුවක් එනවා. මූල කර්මස්ථානයෙන් පිටපැන්න. මොකද්ද මූල කර්මස්ථානය? පරිමුඛං සති ප්‍රමුඛ අවධානය තියාගෙන ඉන්නේ මොකේද? හුස්ම. ආනාපාන. දැන් පොඩ්ඩකට අවධානය ගියා කොහෙටද? කකුලට ගියා. නැත්තම් කොන්දට ගියා, බෙල්ලට ගියා. එහෙම නැත්තම් සද්දයකට ගියා, වේදනාවකට ගියා. සිතවිල්ලකට ගියා. යන්න පුළුවන්. නොයනව නෙවෙයි යන්න පුළුවන්. ඉතින් ගියොත් හැබැයි ගිය බව දැනගන්න. මූල කර්මස්ථානයෙන් පිටපැයි. කමන්නේ. ඔබට වද වෙන්න හරි දොස් කියා ගන්න හරි මම දුර්වලෙක් කියන්න හරි නෙමෙයි ඕන ගිය බව දැනගන්න ඕන. ගිය බව දන්නෝ නම් දක්ෂයා. ගිය බව දන්නේ නැත්නම් අදක්ෂයා. ඔන්න ගිය බව දන්න. දැනගත්තා. එහෙනම් ආයිමත් මූල කර්මස්ථානෙට එන්න පුළුවන්. පොඩ්ඩක් ඉතින් අර කකුලේ අමාරුම තද හිරි වැටෙන වේදනාවක් එක්කෝ නම් ඒක ඩිංගක නවලා නැත්නම් දිගහැරලා අතෙන්ට යනකොට හැබැයි මූල කර්මස්ථානේ විරාම කරලා යන්න ඕන. විරාම කරලා යනවා කියන්නේ මූල කර්මස්ථානයෙන් දෙවෙනි කර්මස්ථානයට යනකොට සිහියෙන් යන්න ඕන. මම දැන් කකුලට අවධානය යොමු කරනවා. කකුල පොඩ්ඩක් සැහැල්ලු කරලා කකුලේ තමයි මේ අපහසුතාවය එන්නේ. මේක ස්වභාවිකයි. කය අනාත්මයි කියලා ඕනනම් පොඩි විදර්ශනාවකුත් එතන ගන්න පුළුවන් විදර්ශනාව දන්න කෙනාට ඒ විදර්ශනාව එනවා ඒවල. කකුල අනාත්මයි. කකුල මං කැමති විදිහට මට ඕන හැටියට මං කැමති දාක් කාලයක් පවත්ව ගන්න බෑ. එහෙම පුළුවන් නම් කකුල අත්තානේ කකුල අනත්තා. කායෝ අනත්තා භාවනා කරන්න බහින සමහර අය හිතන්නේ කායෝ අත්තාවය. කොහොම හිටපන් මං කියන විදිහට මං කැමති දායකකාරයක් හිටපන්. එහෙම හිටින්නේ කය. හැබැයි අපි කය හුරතල් කරන්නේත් නෑ ඕනවට වැඩිය. කය කියන කියන දේ කරන්නේත් නෑ. ඔහොම ඩිංගක් අපි බලන. ඒක අපහසුම නම් විතරක් අර දෙවෙනි කර්මස්ථානයට ගිහිල්ලා ආපහු එනවා. අපව ආනාපානයටම හිත යොමු කරගන්න. ඒකට මොළදි මොළදි මූල කර්මස්ථානයෙන් පිටපනින ගතිය යෝගියාගේ ටිකක් වැඩි. වැඩි. මොළදි මේ පොඩි කලබල ගතියක් වගේ. හැබැයි ඒක දැනගෙන ඉන්න, දකින්න ඒක. මම විපෑ භාගයක් ආනාපානයට හිත යොමු කරගෙන හිටියා. හතර සැරයක් මූල කර්මස්ථානයෙන් පිටපැන. එතකොට මූල කර්මස්ථානයේ නොහිටියට එයාගේ සතිය තියෙනවා. පිටපැන්න බව දන්නවා. බහැරට ගිය බව දන්නවා. ඒ කමන්නේ. පස්සේ පස්සේ පස්සේ මූල කර්මස්ථානයෙන් පිටපයින් ගතිය අපේ අඩුවේ. හැබැයි පිටපණින්නෙම නෑ කියන තැනට අපි එන්නේ නෑ. එතකොට එහෙම ගියොත් එහෙම නිත්‍ය සංඥාවට වැටෙනවා. ඔය අපි වැඩ වරද්ද ගන්න තැන් වල. භාවනාවට ගියාම හුඟ අය සංඥා දෝෂ වරද්ද ගන්න. මුගක් අය නිත්‍ය සංඥාවට ආත්ම සංඥාවට එන්න පටන් ගන්නවා. තව තව එහාට ගියාම සුඛ සංඥාව එහෙම ගන්නවා පුදුම විදියට. මේ භාවනා කරපුවාම හොඳ සැපවත් වෙන්න ඕන, සැපනම් ලැබෙන්න ඕන, මේ මේ විදිහේ සැප හම්බ වෙන්න ඕන භාවනා කරපුවාම කියලා සුඛ සංඥාව ඔලුඩ තියාගෙන භාවනා කරන්න යනවා. ඒ මේවා හම්බ වෙන්නේ <clears throat> ඒක තමයි දමල ගහලා යන්නේ. සංඥා දෝෂ නිත්‍ය සංඥාවට එන්න හොඳ නැහැ. අර අනිත්‍ය සංඥාව ගන්න මං කිව්ව මම භාවනාව දිගටම විදර්ශනාවක් කිට්ටු කරලා තියාගෙන යන්නේ. ඒක කිට්ටු කරගෙන ළඟ තියා නොගත්තොත් තමයි අමාරු වෙටෙන්නේ. ඒ සමතේ දිගට දිගට දැන් සමතේට බර වෙන්න පටන් ගන්නවනේ. ඕවයිදි. දැන් විදර්ශනාව ළඟ තියාගෙන යන්න ඕනේ. ඒ අපිට දැන් එහෙම පුළුවන්. කායෝ අනත්තා මේ ශරීරය මං ඉතින් පැය භාගයක් ඉඳ ගන්නවා ඉඳගෙන ඉන්නවා කියලා වාඩි වුණාට දැන් පේනව නේද මම කොච්චර හොඳට මේ පරියන්කේ හදාගෙන ඉඳගත්තද දැන් මෙහෙම වෙලා තියෙනවා ඔන්න ඔය ආදී වශයෙන් දර්ශනාවත් ළඟ තියාගෙන මේක කරගෙන යනවා ඉතින් හොඳයි මම මං හිතනවා මේ සාකච්ඡාව මම සෑහෙන කාලයක් කරලා තියෙන නිසා අනිත් කමඨහන් දෙකට මම ගොඩක් ප්‍රධානය යොමු කරන්නේ නැහැ. ඉරියාපත සතියයි සම්පජඤ්ඤ සතියයි දෙක අපි ඊළඟ අවස්ථාවේ මේ අවධානය යොමු කරමු. අදට මම කායානුපස්සනාවේ ආනාපාන කොටසෙන් නතර වෙන්න කැමතියි. ඉතින් ඕක එච්චර බරපතල විදිහට ගන්න ඕනේ නැහැ. විවේක වෙලාවක් පොඩ්ඩක් හදාගෙන ඉන්න කොහේ හරි නවාතැන්. ගෙදර දොර වෙන සේවා ස්ථානයක නම් බැරි වේවි. තමගේ නිවසේ පුළුවන්කම තියෙනවා. ආරාමේ පුළුවන්. පන්සලේ පුළුවන්. සේවා ස්ථානයේ වුණත් බැරි කමන්නේ අපි උත්සාහවන්ත වුණොත් උනන්දු වුණොත් සේවා ස්ථානය තුල වුණත් මේක බැරි නෑ. ඉතින් ඒක නිසා හැබැයි එතකොට මේ සේවා ස්ථානවල <clears throat> භාවනා කරන්න ගිහිල්ලා සේවා කටයුතු වලට බාධා කරගන්න එපා. මේ වගේ අර්බුද හදාගන්න ඕනේ නෑනේ අපි. <clears throat> ඉතින් ඒ වයිදී උඟක් වෙලාවට කරන්නේ සීනුවණින් යුක්තව තමන් කරන කාර්යයේදී සිටින. ඒ තමයි අර තුන්වෙනි කමඨහන් සම්පජාන පබ්බ. එහෙමයි. ඉතින් ඔය කමඨහන් තුන අනිත් දෙක ගැන අපි තව ටිකක් කතා කරන ඉදිරියේදී ඉරියාපත ආනාපානයේ ඇතුළෙම පොඩ්ඩක් ඉරියව්වට සතිමත් වෙලා ඉරියව්ව සකස් කර ගැනීමක් කරනවා ඊට පස්සේ ඔය ඉරියාපත පබ්බේට ආපුවම නම් ගච්ඡන්තෝවා තිතෝවා නිසින්නෝවා සයනෝවා යතා යතාවා කායෝ පනිහිතෝ ආදී වශයෙන් ඒ ඉරියාපත පබ්බේ මේ ටිකක් සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක <clears throat> අපි දෙවනුව සාකච්ඡා කරමු. මම අද උපමනකින් නතර වෙන්න ඉදිරි කාලයක් අපිට යම්කිසි කාලයක් තියෙනවා විනාඩි කිහිපයක්. ඒ කාලේ මම කැමතියි මේ යෝගීන්ට අපේ මේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව ලබා දෙන්න අද අපි කතා බහ කරපු දේවල් පිළිබඳව යමක් කියන්න යමක් එකතු කරන්න ගැටලු ප්‍රශ්න ආදී දේවල් තියෙනවා නම් ඒවා විමසන්න අවස්ථාව සලසා දෙන්න කැමතියි. හුඟක් මම කැමතියි මේ ආධුනික යෝගීන් මොන හරි ප්‍රශ්න ගැටලු අහනවා නම් ඒ වගේම මේ සාකච්ඡාවේදී බැරි නම් පෞද්ගලික වුණත් කතා බහ කරලා වෙලාවල් යොදාගෙන තමන් කරගෙන යන භාවනාවට අදාළ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒව සාකච්ඡා කරගන්න එක හුඟක් හොඳයි. අපි එහෙමත් අපි මේකට වැඩි කාලයක් ගත කරන්න කැමතියි. ඒක නිසා මම අද සිට යන මේ සාකච්ඡාව <clears throat> කරන්න බලාපොරොත්තු වෙන්නේ දවසක් ඇර දවසක්. ඒ කියන්නේ අපි හෙට මුණ ගැහෙන්නේ නැහැ. හෙට දවස භාවනා යෝගීන්ට පෞද්ගලිකව කතා බහ කරන්න කරන්න දවසක් හැටියට අපි වෙන් කරගන්න. ඒ කියන්නේ මම සාමූහික සාකච්ඡාවෙන් වැළකී ඉඳලා හෙට දවසේ ඕනම වෙලාවක නැත්නම් වෙලාවල් යොදාගෙන බණ භාවනා කරද්දී ඇති වෙන ගැටලු කතා කරන්න උත්සාහ කරනවා. අනිද්දාවේ නැවතත් අපි මුණ ගැහෙනවා. ඒකෝර අනිද්දා කියන්නේ හෙට 12 වෙනිදා සිකුරාදා අනිද්දාව සෙනසුරාදා. එතකොට සෙනසුරාදාවේ නැවත මේ මේ සතිපට්ඨාන දේශනාවට එකතු වෙයි. මේ වෙලාවටම හිත දවස අපි නැවතත් භාවනාවේදී සිටින ඒ වගේම කමඨහන් සුද්ධ කරගන්න දවසක් ගැටලු සාකච්ඡා කරන දවසක් බවට පත් කරගන්න. ඉතින් ඒ විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්. එතකොට Tamanට විවේක තියෙන වෙලාවක මේ ප්‍රශ්න ගැටලු අහන්න පුළුවන්. <clears throat> විමසන්න පුළුවන්. එහෙම කරලා අපි මේ විදිහට මේ භාවනා පුහුණුව කරගෙන යමු. සතිපට්ඨාන භාවනා පුහුණුව. ඉතින් මේක වේගවත් කරගත් ගත්තොත් අපිට බොහොම වේගයෙන් කරන්න පුළුවන්. අපි කල්පනා කරලා බලමු සුදුසු විදිය. හොඳයි. මම කැමති මෙතෙන් සිට අපේ පිරිසගේ අදහස් උදහස් දැනගන්න. ඒ සඳහා අපි අවස්ථාව සලසනවා මෙතෙන් සිට. තෙරුවන් සරණයි. අපි පටන් ගත්තා. සතර සතිපට්ඨාන. ඉතින් මේ භාවනාව ගැන අපි මේ අවධානය යොමු කරා ඒක නිසා අපි නවක යෝගීන් සිටියේ කච්චනේ ගැනීම කාරණාසක් කුඩා පැනයන් තව තවදුරටත් විසඳා ගැනීමයි මේ සහාය මානසික අඳහන් කර වචනයක් තියෙන පරියන්කේ හෝ පල්යන් පල් ඒක නිවැරදි වචනේ පරියන්කේ එහෙම නේද පල්ලංක කියන්නේ pāli වචනේ පර්යංක කියන්නේ සංස්කෘත වචනේ. අපි හුඟක් වෙලාවට සිංහලෙන් පාවිච්චි කරන්නේ සංස්කෘත වචනේ. පර්යංක කියලා. පයන්න අල් රයන්න බිඳුව කයන්න ආදී වශයෙන්. පල්ලංක කියන්නේ පාලි වචනේ. දැන් මේ සූත්‍රයේ තියෙන පල්ලංකම් කියන වචනේ. එතකොට මේ භාෂා දෙකේ වචන දෙක. පල්ලංක පර්යංක. අපි හුඟක් වෙලාවට සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ සංස්කෘත වචනේ. සංස්කෘත භාෂා වචන අපි හුඟක් පාවිච්චි කරනවා. එතකොට වචන දෙකෙන්ම කියවෙන්නේ එකක්. පල්ලංග කිව්වත් පරයංග කිව්වත් අදහස් කරන්නේ එකක්. හරි. එතකොට මගේ අදහස ඉදිරිපත් කිරීමේ මේ පරියංකේ අපි ඉන්න එක ගැන වහන්සේ අර පැහැදිලි කරා වගේ මේ අපි වැඩ කරපු අය ඇත්තට. ඒ කියන්නේ නිකන් කාර්ය බහුල ස්ථාන. ඒ කියන්නේ සුපර් වෙන්නේ. ඒ නිකන් කාර්ය බහුල වැඩ කරන අය හැමෝම. මේ ඕඩර් එන එහෙම තැනක වැඩ කරපුවා එතකොට අපි මේ ශරීරය එක තැන තියාගෙන ඉන්න අමාරුවක්. තවම අපිට එහෙම පුළුවක් නැහැ. ඉතින් මම පාවිච්චි කරපු දෙයක් ගැන සාධාරණීකරගෙන ගැනීමට වඩා ඒකේ හරිද කියලා දැනගන්න මෙතන අවශ්‍යතාවය. මගේ වැඩ කටයුතු කිරීමේදී මම වාසිය වගේ මේ සිය කුස්වට ආන්දර හැබැයි නැතිලා පොඩි වෙලාවක් භාවනාවට උත්සාහ කරන හැම විටම දැන් 10 15 පැය භාගෙ වෙන්න පුළුවන්. නමුත් හැම විටම මගේ සිත සහ කය කියන්නේ මේ වැඩට යොමු වෙන ගතියක් එන්නේ. ඒකෙදි වෙන්නේ ඒවත් හැබැයි සිහි සිහි නුවණ යොදලා වෙනදා වගේ කලබල නොවි. වෙනදකින් එහෙම කලබල ගතියක් මේ කඩා බිනා ගන්න, බිම දා ගන්න. ඒ කියන්නේ වැටුණත් සමහරවිට කැඩුණත්, දිනුණත් සමහරවිට ඒ විඳින භාණ්ඩය ගැන ඉස්සර වගේ කලබල වෙන්නේ වෙන එකකින් බිම වැටුණත් ඒ භාණ්ඩයෙන් ඒදී කරපු වැඩේ නිමා වෙලා ඊට පස්සේ අරක කලබල කරගන්න නැතුව තුවාල කරගන්න නැතුව ඒකකින් අයින් කරලා ඒකකින් හේතුඵල දහමක් ඒව අනිත්‍යයි කියලා දකිනවා. ඒ තරම් දුරට ගේන්න පුළුවන්. මේ කොහරි ඔය කියන්නේ ඔය කියන්නේ දිනදා වැඩ සිහියෙන් කරනවා කියන එකයි ඔය කියන්නේ. ඒ කියන්නේ අපි මේ අපි බුදුහාමුදුරුව අපිට දීපු සති කමඨහන් තුනේ තුන්වෙනි එකේ විස්තරේ තුන්වෙනි එකේ යෙදෙනවා කියන එකයි ඔතන කියන්නේ. අද අපි කතා කරේ පළවෙනි එක ආනාපාන පරයන්ක. හැබැයි මම කියන්නේ ඉතින් ඔහොම එදිනෙදා වැඩ සිහියෙන් කරලා අතෙන්ටත් කාලයක් ගන්න කියලා. මොකද ඒකෙත් තියෙන ලොකු වටිනාකමක්. එදිනෙදා වැඩ කරලා ටිකක් මහන්සි වෙනෝනේ. මහන්සි වෙලා මූණකට සෝදගෙන දැන් වාඩි වෙනවා. දැන් පරයන්කයට යන වාඩි වෙලා ඉඳගෙන කොහේ හරි තැනක ගහක් යට හරි ඕක මේ බුදු මැදුරේම හරි එහෙම කාමරේ ඇතුළේම හරි කියලා නෑ ආරණ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතවනේ විකල්ප තැන් කියලා තියෙන ගහක් යට හරි බංකුවක් තියාගෙන වාඩි වෙනවා දැන් දැන් අර වැඩේ කරන්න කියලා. මොකද ඒ කරන්න කියන්නේ ඒකේ තියෙන යම්කිසි අවශ්‍යතාවයක් වටිනාකමක් තියෙනවා. ඔය පැත්තෙන් මේ පැත්තට එන්නත් පුළුවන්. එදිනෙදා වැඩ සිහියෙන් කරන්න පටන් ගන්න සමහර යෝගී. එහෙම පටන් අරගෙන පසුව පරියන්කයට එනවා. මේ දෛනික වැඩ වලින් පරියන්කයට එනවා. සක්මණෙන් පරියන්කයට එනවා. එහෙම ඒ පැත්තෙන් ඉන්නත් පුළුවන්. සමහරව පරියන්කේ ඉඳලා ඒක පරියන්කේ නීරස වුණාම ඒක කාලය ඉවර වුණාම නැත්නම් ඒක අපහසු වුණාම එදිනෙදා වැඩ වලට ගිහිල්ලා එතන එදිනෙදා වැඩ සිහියෙන් කරනවා. ඔය දෙපැත්තෙම ඉන්න පුළුවන්. නමුත් අපි කියන්නේ සතිපට්ඨාන පුහුණුවේදී මේ පර්යංකය ඒකත් පුරු කරගන්න අවශ්‍යයි කියලා. ඉතින් එදිනෙදා වැඩවල යෙදෙන ඇත්තන්ට අපිට කියන්න තියෙන්නේ එදිනෙදා වැඩ සිහිනුවණින් යෙදෙන ගම ඒවයි දැන් යෙදෙන්න පුළුවන්. එහෙම එදිලා ඒකෙන් එන ඒ වැඩේ ඉවර වෙලා හෝ ඒකෙන් එන වෙහෙස කර తত্ত্বය මගහරවා ගැනීම ගැනීමක් හැටියට පරයන්කයට යන්න. ගිහිල්ලා එතන ටිකක් සැහැල්ලුවෙන් ඉඳගෙන හුස්මට අවධානය යොමු කරගෙන එතරම් බොහොම සතියෙන් ඉන්නේ. වැඩ කියදිලා නැහැ මේ විදිහට. එහෙම පුළුවන් නේද කියලා අහුවොත් මොකද කියන්නේ? එහෙම පුළුවන් අපිට උත්සාහයක් අපි උත්සාහය දරන්න ඕනේ. ඒකෝට අපිට මේ අර සාමාන්‍ය වැඩේ යෙදিলা තියෙන පුපුරුව ඇත්තටම පැය භාගයක් පැයක් විතර ගන්න පුළුවන්. ඒක උත්සාහය දරනවා කියලා මම මගේ සිතත් එක්ක එකතු වෙලා ඒකේ ආරම්භය අපි අදේ ඉඳලම පටන් ගන්නවා කියලා හිතා ගන්නවා මොකද ඒක නවක යෝගින් හැටියට ඉතා වටිනවා කියලා මම හිතනවා මහත්සිට පුණ්‍ය අනුමෝදනා කරන සෙමසක් සහම්දුනේ වහන්සේ යෝජනා කර සමය දවසක් කර දවසක් ඒ කරන එක ඉතාම ප්‍රයෝජනයි වහන්සේට කින්දෙන්ද විදිහක් නැහැ ඒක මේ කරන අප උපකාරයේද මේ වෙලාවටම කතා කරාට කමක් නැහැ අපි හම්බුනේ කමක් නැහැ මම කොහොමටද දැන් මේ මේ කාලේ මම මේ සඳහා කැප වෙලා ඉන්නවා ඒ වෙලාවට කතා කරත් කමක් නැහැ ඒ කියන්නේ උදේ 6ට ඊට පස්සේ වෙලාවල් යොදාගෙන දැන් අපිට කතා කරන්න පුළුවන් කතා කරන්න අපිට වෙලාවල් දාගන්න පුළුවන් අවස්වර වුණත් රාත්‍රියේ වුණත් මම 11 වෙනකන් සාමාන්‍යයෙන් හැරිලා ඉන්නවා මේ මුළු කාලයම අපිට විтин විට අපිත් වැඩවල යම් යම් වැඩවලදී සිටිනවා. නමුත් ඒ යොදා ගන්න පුළුවන්. කොහොමදත් හෙටත් මම මේ උදෑසන 6 සිට 8 දක්වා එහෙමම ඉන්නවා. නමුත් අපි මේ සාමූහික සාකච්ඡාව කරන්නේ නැහැ. ඒ කාලයේ ඒ කාලය තුල යම් කිසි කෙනෙකුට මා මා සමග කතා කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ කාලය තුල මම ඔන්ලයින් ඉන්නවා. ඒ කියන්නේ මේ මගේ මගේ Skype එකේ මම ඉන්නවා. එතකොට අපි මේ සාකච්ඡාව කරන්නේ නැහැ. ඒ ඊළඟට ටෙලිෆෝන් එකෙන් හරි අපි දැන් මේ කායික දුරස්ථභාවය තියාගෙන නේ. ඒක මේ හරි. ඔව්. අපි එහෙම කරනවා. තමයි අපේ වංශයේ පිළිසිත දේවා දලසක්. අවසරයි සමිනාච්ච. එහෙනම්. එහෙනම්. ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ ඉංග්‍රීසියෙන් කරපු මොනවා හරි දේශනාවක් කියනවාද මගේ ළමයින්ට මේ ධර්මය මට අහනකොට හිතෙනවා මේගොල්ලන්ට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා නමුත් ඒගොල්ලන්ට භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා ඔබ වහන්සේ ඉංග්‍රීසියෙන් කරපු මොකක් හරි දේශනාවක් කියනවාද YouTube එකේ හොයාගන්න දේශනා නම් මම ඉංග්‍රීසියෙන් කරපුවා YouTube වල දාලා නැහැ අපි බලමු එහෙම මොන හරි පොඩි දරුවන්ට ගැළපෙන මේ පොඩි ගයිඩ් එකක් එහෙම කරන්න ඉදිරියේදී උත්සාහ කරමු. ලියකියවිලි මොන හරි තිබුණොත් මම එහෙම දෙයක් ලබා දෙන්න උත්සාහ කරන්නම්. එහෙම කියවන්න. නමුත් අර දේශනා හැටියට මම කරලා. ඒකත් හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි එහෙම බලමු ඉදිරියේදී. හොඳයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මහන්සියර පොතක් තියෙනවනේ ඉංග්‍රීසි වලින් ලියපු. ඔව්. ඒක දෙන්න පුළුවන් නේ. ඒ එයාගේ දුවල ටිකක් ලොකුයි නේද? ප්‍රශ්න පොඩි නැහැනේ. ඒ පොත කියවන්න දෙන්න පුළුවන්. නේද ස්වාමීන් වහන්සේ? අපි එහෙම කරමු මම ඒක එවන්නම්. එහෙම වුණොත් ඒක දෙන්න යවන්න දෙන්න පුළුවන් නේ මම එතුමියගේ අ මේකටම හරි නැත්නම් චාමින් මහත්මියට මම එව්වම මගේ ළඟ පොත තියෙනවා මට දෙන්න පුළුවන් ඉන්දුමිනි මහත්මියට. ආ. අපි මේ නිවෙන මගේ ට්‍රාන්ස්ලේෂන් එකද? ඒකනේ. එහෙම. එහෙමයි. හොඳයි. මම වෙනස් කරගන්න. හොඳයි. ඔව්. හොඳයි එහෙමනම් අපි මම හිතනවා අදට අපේ දහම් හමුවට කාලය මේ පිට වැඩි ගන්න බැරි වෙනවා. සාමූහිකව අපි කරන මේ කාර්යය අද සිට අප මේ සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන භාවනා පුහුණුව කරගෙන යනවා. ඉතින් ප්‍රවීණ යෝගීන්ටත් ආධුනිකයන්ටත් හැමෝටම උදව්වක් වෙන විදිහට විශේෂයෙන් ආධුනිකයන්ට මඟ පෙන්වීමක් ලැබෙන විදිහට මම මේ කාර්යය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි හිත දවසේ සාකච්ඡාව කරන්නේ නැතත් අපි මේ කාලේ මේ කාලය තුල මම රැඳී සිටිනවා. එතකොට යම් කිසි කෙනෙකුට ඒක කතා කරන්න පුළුවන්කම තියෙනවා. මා සමග ඒට අමතරව හිත දවස පුරාවට Taman අද දවසෙත් හිත දවසෙත් භාවනාවේ මේ දෙන්න එයින් ලැබෙන අත්දැකීම් අපි කතා කරමු ගැටලු සාකච්ඡා කරමු කරලා ඊට පස්සේ අපි ඊළඟ පියවරට යමු. කායानुපස්සනාවේ මේ සති කමඨහන් තුන අපිට උගාක් වැදගත්. සතිය අවුලවා ගත්තොත් මම හිතන්නේ ඉදිරි දේවල් හරිම පහසුයි. අපි හුඟක් අයට බැරි වෙලා තියෙන්නේ මේ සතිය අවුලවා ගන්න බැරිකම තියෙන. ඉතින් ඔය සීලය පිළිබඳ ප්‍රශ්න ඒවා මේ ඔක්කොම ලිහිනවා සතිමත් භාවයේ පවත්ව ගන්න පුළුවන් වුණා. මොකද Taman Taman ගැන අවදියෙන්. මේ සතියේ කොටින්ම සතියේ දේ ඒක. මම මං ගැන අවදියෙන් ඉතින් මට මා මම පිළිබඳ අවදි වෙන්න පුළුවන් වුණොත් මට මාව හසුරවන්න බැරි නෑ. මට මාව මේ මේචල් කරගන්න බැරි නෑ. ඉතින් ඒක හරිම වැදගත් ওই සති කමඨහන් තුන. මුලටම දක්වන්නේ ඒකයි ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති ආදී වශයෙන්. අපි ওই තුනට පොඩි කාලයක් වැඩිපුර ගත කරාට පාඩු නැහැ. ඒ නිසා අපි උත්සාහ කරමු. අර යෝජනාවන් අර කතා සමහර ඇත්තෝ මේ සක්මනේ ඉඳලා පරියන්කේට යන්න එදිනදා වැඩ කරලා ඒකින් ඇති වෙන වෙහෙසට විශ්‍රාමයක් හැටියට පරියන්කේට යන්නේ එහෙම හුරු පුරුදු වෙලා තියෙන කොහොම නමුත් පරියන්කේ හුරු කරන්න ඕනේ අපි ඒක හුරු වෙන්න ඕන ටිකක් ඒ පරියන්කේ ඉඳගෙන ආනාපානේ වඩන්න. මොකද මේ හුස්ම කියන එක හුස්මට අවධානය යොමු කරලා ඒකේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම බොහෝ දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. අනිත් එක මේ හුදකලා විවේකී භාවයට හොඳ හුරුවක්. හුදකලා වෙනවා. හුදකලා වෙන්න. ඒකත් අත්‍යවශ්‍යයි මේ භාවනා ජීවිතේදී. අපි මේ පිරිස එක්ක ගත කරන ඒවට තමයි අපේ කැමැත්ත තියෙන්නේ, රුචිය තියෙන්නේ, මනාපය තියෙන්නේ. නමුත් මේ හුදකලා බව ඒක හුරු වෙන්නම ඕන. නැත්තම් මේ හුදකලා බව දරා ගන්න බැරි වීමත් සමහර අයට මේ මාර්ගයේ ඉදිරියට යන්න බාධාවක් වෙනවා. අනේ මේ තනි වෙන එක තනියෙන් ඉන්නේ. ඒක ඒක හුරු වෙන්නම අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි මේ ආනාපාන කමඨහන දැනට ඉදිරියේ තියාගෙන ওই විදිහට අපි කටයුතු කරමු. එහෙමනම් හෙට දවස අරමයි අපේ ගත වෙන්නේ. මම අනිවාර්යයෙන්ම මේ පැය දෙක අන්තර්ජාලයේ රැඳී සිටිනවා. ඊට අමතරව දවසේ ඕනෑම වෙලාවක අද දවසේත් ඕනෑම වෙලාවක අවශ්‍ය කෙනෙක් මට පණිවිඩයක් තියන්න අන්තර්ජාලයේ නම් මම දිගටම රැඳී සිටින්නේ නැහැ අද දවසේ. නමුත් සමහර විට එහෙම පණිවිඩයක් තියන්නේ. එතකොට මම විටින් විට බලනවා කවුරු හරි පණිවිඩයක් තියලා තියෙනවද කියලා. ඒ අනුව වෙලාව අරගෙන කතා කරන්න පුළුවන්. දුරකථන මාර්ගයෙන් කතා කර නැත්නම් එහෙම පුළුවන් ලංකාවේ ඉන්න නැත්නම් ඉතින් දුරකථනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මම කැමති පෙරවරුවේ නැතුව මම සාමාන්‍යයෙන් උදේවරුවේ මගේ වත කරනවා දාන ටික හදා ගන්න වැඩ අරින් දේවල් ටික කරන නිසා හවස් වරුවේකින් පස්සේ අපිට සම්පූර්ණ කාලය ගත කරන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් සීනුවණින් කරන්න අපි හුරු පුරුදු වෙමු. ওই විදිහට අද දවසත් හෙට දවසත් ගත කරනවා. ඊළඟට අනිද්දා දවසේ නැවතත් අපි සාකච්ඡාවට එළඹෙනවා. මේ විදිහටයි අපේ මේ කටයුතු කෙරේ. හොඳයි එහෙනම් අද දවසේ අපේ සදාම්මම මෙතකින් නිමා කරනවා. වෙනදා වගේම වැඩම කළ පූජනීය ස්වාමීන් වහන්සේලා, මිනින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර යෝගී හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා. ඔබට මේ ගමන යන්න කායික ශක්තිය, මානසික ශක්තිය, ධෛර්යය ඇති වේවා. ඒ වගේම මේන් ලබා ගන්නා වූ අවබෝධය ප්‍රායෝගික කරගන්න. ඔබට ජීවිතය තුළ බාධා කරදර නොවි මේ තා ඉක්මනින් මේ සති ගුණය සතිය ප ဋ ාණ කරගෙන වීර්ය උපදවාගෙන සිහිනුවන දියුණු කරගෙන මේ ජීවිතේදීම මේ විසුද්ධිය ඒකායනෝ මග්ගෝ විසුද්ධිය කියපු දේශනාවේ කියපු විදිහට මේ විසුද්ධිය පරම ශාන්ත නිර්වාණ ධර්මයේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් යුතුව අදත් අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි සෝපත් වේවා a ver hermosos. Música